අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ නිසා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඉල්ලා හිටිමු පින්වත් ස්වාමීන් වහන්සේ මේ හුස්ම හට ගනිමින් බිඳෙමින් යනවා නේද එක වතාවක් ගත් හුස්ම රැල්ල නොව දෙවනි වතාවේ නැවත හට ගැනීමක් නේද කියලා මෙනෙහි වුණා. මේ හුස්ම රැල්ලත් ඇතිවන නැතිවෙන අනිත්‍ය දෙයක් නේද? මේ කයත් මේ ආකාරයටම ඇතිවෙනවා නැතිවෙනවා නේද කියලා මට සිතුණා. ඒ අතරතුර වෙන වෙන අරමුණු ආවා. ඒ සියල්ල මෙනෙහි කරා. දැනගත්තා කියලා. එවිට ඒ අරමුණු නැතිව ගියා. සිත භාවනා අරමුණින්ම තිබියදී අධික බාධාවක්සේ මට කැස්ස මතු වුණා. මම සිහිය තබාගෙන මහත් වීරියෙන් උගුර කසන බව මෙනෙහි කොට ඉක්මනින් ඉක්මනින් කෙල ගිල්ලා. කැස්ස පාලනය කරගන්නගත් වෙහෙස නිසාම මාගේ උඩුකය ගැහෙන්න ගත්තා. නොනවත්වාම සිහිය පිහිටුවා කැස්ස පිටවීම වළක්වා ගත්තා. මට ලොකු සතුටක් දැනුණා. සාමාන්‍ය ජීවිතයේදී කවදාවත් පාලනය කරගන්න බැරි දෙයක් පර්යංකයේ සිටින අවස්ථාවේ කරගන්න පුළුවන් වූ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ සක්මනේදී මම විනාඩි 5ක් පමණ වේගයෙන් ගමන් කොට පසුව වම් පාදයටත් දකුණු පාදයටත් සිත යොමු කරමි. වම් පාදය විලුඹ එසවි යටිපතුල ඇඟිලි ඇඟිලි පසු එසවි ඇති බව දැනගතිමි. පොළවේ තබන විට විලුඹ විලුඹ පසුව යටිපතුල අනතුරුව ඇඟිලි තුඩු වදින බව මෙනෙහි කරමි. වම් පාදයේ යටිපතුල බිම වදිනවා සමගම දකුණු කකුලේ විලුඹ පතුල ඇඟිලි ආදියත් එසවෙන බව දැනගතිමි. පොළවේ පා තබන විටත් විලුඹ යටිපතුල ඇඟිලි ආදී වශයෙන් මෙනෙහි කරමි. වම් පාදය ඔසවන විට දකුණු පාය නැමෙන බව වටහා ගතිමි. බිම තබන විට දිග හැරුණ බව දැනගතිමි. තවද වම් පාදයේ පමණක් බිම තිබෙන විට දකුණු පාදය එසවි ඇති විට වම් පාදයට දැනෙන බර වැඩි විය. දකුණු පාදයට සාමාන්‍ය බර ගතියක් දැනේ. වැලි පෑගෙන විට දෙපතුලට සිසිලසක් දැනේ. වම දකුණු වශයෙන් බලන විට අරමුණු 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඇතිව නැතිව යන බව දැනගතිමි. මෙසේ සක්මාන් කරන විට මට මේ කය පිළිබඳ මේ ආකාරයෙන් මෙනෙහි වේ. ඇටකෝටු ගොඩකින් සමත් සමන්විත ලේනහර වලින් බැඳුණු මස් ගොඩකින් සමන්විත හමකින් ආවරණය වූ කයක් නේද? ඒ සිතුවිල්ල සමග සක්මන නතර වී මට කයේ ස්වභාවය බැලීමට සිත්විය. පින්වත් ස්වාමීන් වහන්ස මට ආනාපාන සතියේ විපස්සනාවට යාමටත් සක්මන් භාවනාව වැඩි දියුණු කර ගැනීමටත් උපදේශයක් ලබා දෙනසේක්වා. දේරුවන් සරණ. අපි ඊයේ ඉදිරිපත් කරගත්ත ප්‍රශ්න වලට වැඩි සැහෙන උත්සාහයක් කරන් තියෙනවා. තමන් අත්දකපු දේ අත්විඳපු දේ දැක්ක දේ විස්තර කරන එක සම සබාව සමස්තක් වශයෙන් ගන්නකොට හොඳ ප්‍රගමනයක් නමුත් මේ සක්මන පිළිබඳ වார்த்தාවේ සහ පරියංක පිටිමද වார்த்தාව දෙකේම අත්දකින ඒ ඍජු අත්දැකීම් නිසා ඒ මතින් පහළ වෙන චින්තාමය ඥාන එහෙම නැත්නම් තර්ක ඥාන ගොඩක් ඒක අනුගමනය කරලා තිනවා රචනයක සඳහන් වෙලා තිනවා නමුත් ඒක ප්‍රත්‍යක්ෂයේදී මේක මෙහෙම මෙහෙම මෙහෙම වෙන්න ඇති කියලා හිත ගොඩාක් හිතන්න පටන් අර ගන්නවා. එතකොට අන්තිමට ප්‍රත්‍යක්ෂය අමතක කරගෙන අර හිතවිලි ජාලාවකින් වැහිලා යනවා. ඒක නිසා පරිසම් කරගන්න ඕනේ උදාහරණයක් වශයෙන් සක්මන් කරනකොට මේක ඇටකොටු වලින් බැඳිච්ච, නහර වලින් බැඳිච්ච, හැමකින් වැහිච්ච මේ තීරම චින්තන. වම තිනොට තද ගතිය, මෙලෙක් ගතිය ඔක්කොම ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ චින්තාමේ ඥාන හරි රසවත්, හරි උනන්දුකාරකයි. නමුත් එතකොට ප්‍රත්‍යක්ෂයෙන් හිත කැඩෙනවා. එතකොට භාවනා එක තැන කරකැවෙන්න පටන් ගන්නවා මෙට්ටයි වෙන්න පටන් ගන්නවා ඒ නිසා චින්තාමය ඥාන වළක්වන්න යන්න එපා නව ඉස්සර වෙන්න දෙන්න එපා ඒක මම දන්නේ එහෙම කිව්වාම තේරුම් ගන්න පුළුවන්ද කියලා ඉස්සර වෙච්ච ගණන් අයෝනිසෝමනසිකාරයකට මිච්ඡාදිත්‍යයකටපත් වෙනවා. ඒක පිටිපස්සෙන් ගියාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන. ඒ වගේම සක්මනීදී මේ විලුඹ මේ পায় මේ ඇඟිලි වශයෙන් මෙනෙහි කරයි කියලා තියෙනවා. එහෙම එකක් නැහැ. සක්මනීදී මෙනෙහි කරන්නේ වම දකුණ විතරයි. ඒ කොටස් කොටස් වශයෙන් වැටුණාට මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. ඒ ටික පරියංක සම්බන්ධවත් කියන්න ඕනේ. පරියංකේදී මේ මේක බින්දි බින්දි යනවා කැඩි කැඩි යනවා කියලා හොඳයි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ දිගේ චින්තාමය ඥාන දිගේ ගිය ගමන් අර ආශ්‍රස් ප්‍රසාසය දැක ගැනීමේ ඍජුව මූණට මූණ දීමේ අවස්ථාව ගිලිහලා ඒක මහා කර්මෙන් තමයි චින්තාමය ඥාන එන්නේ. ඒකට ඉඩ තියන්නේ නැතුව ප්‍රත්‍යක්ෂයේ හැකිතාක් ඉදිරියට පවත්වන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම අවසානයේ අහලා තියෙනවා මේ මම ආනපානේ විපස්සනාට හරවන්නේ කොහොමද කියලා. ඉතින් දැනට මේ ඉන්නේ විපස්සනා වෙන්නම් කොහට හරවන්න. ඉතින් මේ වගේ ඒ විකාර අදහස් ওই චින්තාමේ නිසා ඔළුවට දාගන්න දේවල්. මම දැන් ඉන්නේ සමතේ කියලා අල්ලගෙන ඊට පස්සේ දැන් මේක විපස්සනාට දාගන්නේ කොහොමද කියලා මේ සතියට අදාළ දේවල් නෙවෙයි යෝවා. ඒ ඔක්කොම මේ මනෝ විකාර. හුඟක් වෙලාට සමාලවට ඇත්ත වෙන්න පුළුවන්. ඒකකොට නම් මට දොස් කියන්න බෑ. නමුත් මේක බොරුවක්. වැරද්දක්. නමුත් සුද්ධ උනේ නැත්තම් මුළු භාවනා ජීවිතේම ඔය ලපෙන් වැහිලා යනවා. ඉතින් ඒක නිසා ඒ වගේ මනෝ විකාර වලට, චින්තාමය ඥාන වලට ඉඩ වෙන්න දෙන්නේ නැතුව ඒව වෙන් කරගෙන මේ අත්දකින්න දෙයි ඕවයි සම්පූර්ණ ලෝක දෙකක්. අත්දැකීම දිගේ යන තාක්කල් කද්දාකවත් වරදින්නේ නැහැ. කද්දාකවත් සැකයක් එන්නේ නැහැ. කද්දාකවත් සංකර වෙන්නේ නැහැ භාවනාව. සම්පූර්ණ අවුල තියෙන ඔය ඒ වෙලාවට හිතේ සන්තෝෂය තුල පහළ වෙන ගොජ දාන චින්තාමය ඥාන දියා ඒක නරක දෙයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරන චින්තාමය පස්සෙන් තියෙන තාක්කල් හොඳයි නමුත් චින්තාමය ඥාන කොයි වෙලාවෙ ඉස්සර වෙනවද කියන්නේ වෙච්ච ගමන් භාවනා අවුල් කළා ඉතින් ඒ ටික තේරුම් අරගන්න මේ යෝගාවචරයට එච්චරම තාම අත්දැකීම් මදි ඇති උනන්දු වෙන්නේ එතකොට භාවනාවේ අතුරු ආන්තර නැතුව හරස්පර වලට දාන්න නැතුව ඍජු පාරද කියන්න පුළුවන්. සමස්තක වශයෙන් බලනකොට වාර්තා කරලා ගත කරලා තියෙන හොඳයි කියලා කියන්න පින්වත් ස්වාමීන් වහන්ස මම පර්යංක භවනාවේදී හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කළෙමි. ටික වේලාවක් එසේ සිටින විට හුස්ම රැල්ල හොඳින් වැටහෙන්න පටන් ගතිමි. පිට කරන හුස්ම රැල්ල නාසයේ අග්‍ර කෙළවරේ ගැටෙන බව දැනුනි. ඇතුල් වෙන හුස්ම උදරය තුලට ඇතුල් වන ආකාරය දැනුනි. මේ අවස්ථාවේ වෙනත් කිසිදු සිතුවිල්ලක් ඇති නොවුනි. බොහෝ වේලාවක් මෙසේ සිටින්න හැකි වුනි. නිල් පාට කහ පාට රතු පාට වාගේම මාලිගාවක් වාගේ දෙයක් පෙනුණා. මා ඒ ගැන අවධානය යොමු නොකර හුස්ම රැල්ලට පමණක් අවධානය යොමු කළෙමි. වරින් වර පාදයේ ඉරියව්ව මාරු කළත් ඒ తත්වය තුලම එසේ කළ හැකි විය. වරක් ඇස්සර බැලුවත් ෂණිකවම නැවත ඒ తත්වයට පත්වීමට පුළුවන් උනිමි. තෙරුවන් සරණයි. ආශාසය සහ ප්‍රසාසය අතර වෙනස හඳුන්වා දීමෙන් රචනයේ පටන් ගන්න එක හොඳයි. නමුත් ආශාසය ප්‍රසවාසයේ නාසිකාග්‍රේ ආශාසයේ පපු ප්‍රදේශයේ දන්නවා කියනකොට ආශ්වාස ප්‍රශ්වාස පාස හිත ඔර්ලෝසු ඔර්ලෝසු අනේ මීටර එක කට්ටක් වගේ පයින්න පටන් ගන්නවා. ප්‍රසවාසි මෙතෙන් දෙනවා ආශාසි මෙතෙන්. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නිසා පුළුවන් තරම් කිට්ටු ළඟ ළඟ දැනක හිත පවත්තන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකාග්‍රතාවයට උදව් කරන්න නම් ආස්වාසයට එක තැනක ප්‍රස්වාසයට එක තැනකට කියලා ගොඩක් දුරස්ත තැන් දෙකක් තෝරගත්තොත් ඒක හිත කලකොල වෙන්න පටන් ගන්නවා. තෝරගන්න අපිට අවස්ථාවකුත් නැහැ. පේන දේනේ බලන්නේ. එතකොට කරන්න තියෙන්නේ මේ දෙකෙන් පිට වෙනකොට නාසිකාග්‍රය දැන් එකත් ඇතුල් වෙනකොට පපු කෝරේ තුල දැන් එකෙත් වඩා කොයි එකද ප්‍රසිද්ධ කියලා බලලා එතන විතරක් ගණන් ගන්න. ඇතුල් වෙන එක ප්‍රශ්නය ඇතුලේ විතරක් බලන්න පිට වෙන එක ගැන නොදන්නවයි කියලා හෝ වෙන තැනකට දාන්න නැතුව මොකද නැත්තම් හිත තැන් තැන් වලට පයින්ට ගන්න. ඒක හරියට මේ අන්දරේ පොල් හිටේ වගේ කියලා කියනවා. අන්දරේ රැට පොල් ගහගෙන හොරකම් කරයි කියලා ගලවලා ගෙදර ගෙනත් තියෙනවා. උදේ පාන්දර ගිහිල්ලා හිටවනවා. දවසේ 30ෙම හැදියන් කියනවා. හැදිලා ඉවරලා හැන්දෑවේ ආයෙක උස්සගෙන ආවිලා ගෙදර තියෙනවා. මොකද රැහැට පොල් ගහ කවුරුර උස්සගෙන යයි කියලා පොල් පැලේ. ඉතින් කාදාන් මොල් බයින්නේ ඒ වගේ තමයි ඔය දෙතුන් පොලක හරන්න පටන් අරගත්තොත් ලින් එක පොලකවත් වතුර දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙකෙන් වඩා ප්‍රසිද්ධ, වඩා සුහද, වඩා ප්‍රායෝගික කරගෙන ඒක දිගේම අනිකයි කරන්න ඕන. ඒ වගේම මේ රචනයේ අවසාන කොටසට එනකොට විවිධ අරමුණු නිසා හිත කැඩෙන්නේ නැති බව තේරුම් ගත්ත ගතියක් රචනයේ පේන්න තියෙනවා. ඒත් එක්කම තව ලකුණක් අපට එනවා. දැන් කකුල විනාශ කරන්න හිතෙනවා. ඉස්සල්ලා ඉතින් බය හිතෙනවා මේ කකුල වෙනස් කරොත් සතිය කැඩෙයි කියලා. නමුත් මේකම දැක ගන්න අසලුව හිමීට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කකුල් දිගෑරලා ආය මූල කර්මස්ථාන දානපණ හිත පිටන්න කිව්වොත් පේනවා ඔය හිතෙන් තරම් කැඩෙන්නේ නැහැ. එහාට මෙහාට වුණාට ආයසර කානපාණ කියලා බලනකොට බොහොම සාන්තව හිත වැටෙනවා ඒකට. මේ ගතිය දැක්කොත් දෙතුන් සැරයක් ඔය කකුල වෙනස් කරන්න හිතිච්ච පමණින් වෙනස් කළ යුතුත් නැහැ. ඒ වෙනස් කරන වාර ගන්න අඩු කරන්න පුළුවන්. ඒ වගේ තමන් කරා එන සංඥාවට විශේෂයෙන් එන්නකොටම කුලප්පු වෙලා කලබල වෙලා දඟලන්නේ කාය ආසාව ජීවිත ආසාව වැඩි වීරිය වීරත්වේ නැති කෙනා. භාවනාදිගේ මෙහෙම සතියට අල්ලගෙන යනකොට ඒකත් පරීක්ෂා කරන්න හිතනවා කකුල රිදෙනවා කියපු පමණින් වෙනස් කිරීමක් හෝ නැගිටලා යමක් කරන්න නැතුව ඒ වෙනස් රිදීම පවතිද්දි ආනපානේ බලන්න බැරිද කියලා. ඉතින් මේ මේ විදිහට කොන අල්ලගත්තොත් පුදුමාකාර කිඳා බැහිලක් අරමුණ පිළිබඳ නොදැක්ක පැතිකඩ රාශියක් දකින්න පුළුවන්. ඒ නවමුතාවේ නම් මේ ලිපිය පේන්න තියෙනවා. ඒ නිසා ඒ විදිහට පුළුවන් තරම් මූල කර්මස්ථානේ මුල් කරගෙන යන්න අනික් කර්මණු ආවට නොකැඩෙන බව එනේන අරමුණක් පාස තහවුරු කරන්න. එතකොට පරියන්කේ ලැබෙන මේ අත්දැකීම එදින්දා ජීවිතවලත් ගොඩාක් අසසිලක් වෙනවා. නැත්තම් අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් චෝදනා කරලා ඉවරයක් නැහැ. නමුත් මේ එන දේවල් ඇඟට දාගන්න නැත්නම් හිත කරදර ගන්න නැත්නම් අපි චෝදනත් නැහැ අපිට ඒකෙන් වෙන පීඩාවකුත් නැති වෙන්න පටන් ගන්නවා. ඒක පටන් අරන් තියෙන බවයි පේන්න තියෙන්නේ. මේ පරියන්කේ දේ සක්පනට එදින්දා වැඩවලටත් යොදා ගන්න කියලා මතක් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දකුණ වම වශයෙන් මෙනෙහි නොකරමින් පාද පොළව හා ගැටෙන ආකාරයේ පමණක් නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මට පියවර පහක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. පළමුව පාද දෙකම පොළවේ ගැටීම නිරීක්ෂණය කළමි. දෙවනුව පාද දෙකම පොළවෙන් එසවෙන ආකාරය නිරීක්ෂණය කළමි. පසුව දකුණු පාදය පොළවේ ගැටීමත් එසවීමත් නිරීක්ෂණය කළමි. වම් පාදයේද මෙලෙසම නිරීක්ෂණය කළමි. ඉන්පසු පාද දෙකෙහිම පොළවේ ගැටීම සහ එසවීම එකවර නිරීක්ෂණය කළමි. එවිට මට පහත අවස්ථා වැටහුණි. පොළවේ ගැටීමේදී පළමුව විලුඹත් පාදයේ මැද කොටසත් අවසානයේදී ඇඟිලිත් පොළවේ ස්පර්ශ වන බව. පොළවෙන් එසවීමේදී පළමුව විලුඹ, ඉන්පසු පාදයේ මැද කොටස, අවසානයේ ඇඟිලිත් පොළවෙන් එසවෙන බව. පාද දෙකම එකවර නිරීක්ෂණය කරන විට එක පාදයක විලුඹ තබා එය ස්ථාවර වීමෙන් පසු අනෙක් පාදයේ විලුඹ එසවෙන බවත් පාදයේ මැද ධාරය සක්මනේදී පාද දෙකෙහිම එකවර බිම පතිත වී නොතිබෙන බවත් එක් පාදයක මුල් පතුලම බිම පතිත වීමෙන් අනතුරුව පමණක් අනෙක් පාදයේ ඇඟිලි එසවෙන බවත් ශරීරය ඉදිරියට තල්ලු වන්නේ ඉදිරි පාදයේ විලුඹ ගැටීමෙනුත් පසු පාදයේ විලුඹ එසවීමත් සමග බවත් පතුලට දැනෙන උණුසුම සිසිල තද බව මෘදු බව පතුලේ විලුඹට වඩා අනෙත් කොටස් වලට වැඩිපුර දැනෙන බවත් ඉදිරියට ගමන් කිරීමේදී ඉදිරි පාදයේ දන හිස නොනැමී පවතින බවත් පසුපස පාදයේ විලුඹ එසවීමේ අනතුරුව දන හිස නැමී පාදයේ ඉදිරියට ගෙන ගොස් ඍජු වීමෙන් පසුව නැවත විලුඹ බිම වදින බවත් බිම තැබූ පාදය ඔසවන විට වලලු කර ළඟින් පාදයේ පිටුපස දෙසට නැමින බවත් නැවත බිම තැබීමේදී පාදයේ වලලු කර ළඟින් පාදයේ ඉදිරිපස දෙසට පොළවේ උඩට නැමි විලුඹ පොළවේ ගැටීමෙන් අනතුරුව නැවත පොළව දෙසට යොමු වන බවත් දුටිමි. මේ අවස්ථාවන්හිදී බාහිර ශබ්ද මට බාධාවක් නොවිය. බාහිර සිතුවිලි නිසා පමණක් සිත විසිරිනි. සක්මනට ඊටා කැමැත්තක් ඇතිවිය. ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පහදා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ තොරතුරු තියෙනවා නමුත් කතන්දර ස්වරූපෙන් ලිවිලා තියෙන්නේ පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වලට කඩලා වම තියෙනකොට වම කියලා මෙනෙහි කරාද නැත්නම් නිරීක්ෂණය කළාද එතකොට වැටුනේ මොනවාද දකුණ තියෙනකොට ඒක නිරීක්ෂණය කළාද මෙනෙහි කළාද නැත්නම් මෙනෙහි නොකලයි කියලා තියෙන ඒත් ප්‍රශ්නයක් නෑ. නිරීක්ෂණය කළා වැටුනේ මොකද්ද කියලා මේ පුංචි පුංචි කොටස් වල දැම්මොත් ඒ රචනයේ බොහොම විද්‍යුහුරු ගතියක් තියෙනවා. මේක නිකන් කතන්දරයක් කියනවා වගේ යන්නේ. තොරතුරු නම් හොඳයි. තොරතුරු පිළිබඳව එච්චරම විවේචනය කරන්න දෙයක් නෑ. ඒ විදිහට බලන්න වම දකුණ වශයෙන් වෙන් වෙන් වශයෙන් දකිමින් පියවර කීයක් යන්න පුළුවන්ද? ඒ වගේම පරියන්කිර ගියාට පස්සෙත් ඊටාම පුංචි කොටසක් අල්ලගෙන ආස්වාසය එසේ ප්‍රස්වාසය මතුවීම මෙනෙහි කිරීම සහ දැනගත් දෙයි. මතුවීම මෙනෙහි කිරීම සහ දැනගත් දෙයි කියලා. අන්න එහෙම කරගෙන යනකොට තමන්ට පුළුවන් වෙයි පළවෙනියට දකපු ආස්වාසය ප්‍රස්වාසයත් එක්ක ගලපනවා විතරක් නෙමෙයි දෙවෙනියට දකින ආස්වාසයත් එක්කත් ගලපන්න පුළුවන් තත්වයක් එනවා. රචනා කිරීම සහ වාර්තා කිරීම පුංචි පුංචි කොටස් වලට කැඩුවා. එහෙම නැත්නම් ওই දිකර කතන්දරේ ගලාන ගියාට මේක ඇතුලේ අර අවශ්‍ය කරන කිඳා බැස්ම සවිස්තර දැක්මට ඉඩ නැතු යන. ඒ නිසා එහෙම විස්තර වශයෙන් බලන ගම ආශාසි මෙහෙමයි ප්‍රසවාසි මෙහෙමයි ආයසරක ආශාසි මෙහෙමයි ප්‍රසවාසි මෙහෙමයි ආයසරක ආශාසි මෙහෙමයි කිනෝට ආශාසෙන් ආශාසයට වෙන වෙනස්කම් ඒක තමයි ඇත්තටම ගැඹුරු තියෙන එතනයි මේකේ එහෙම එකක් කියන්න බෑ. මේක නිකන් ඔක්කොම තොගේට මේ විනාඩි 5ක 10ක වෙච්චිව රචනා ස්වරූපේ ලියලා තියෙනවා. අපිට ඕනේ වාර්තා ස්වරූපේ. එකින් එක එකින් එක අරමුණ මේකයි මෙනෙහි කළේ මේකයි වැටුනේ මේකයි කියලා බලන්න. එතකොට තමයි අරමුණේ කාලානුරූප වෙනසක් විපරිණාමයක් අනිත්‍ය භාවයක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙහෙම ගියාම ඉක්මනට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ මූලික උපදේශ හඬපටය දෙවන වර අසන විට මාගේ දැස් පියවි සිත ආනාපානයට යොමු විය. ආනාපාන තුනක් නොකඩවා බලන්න යයි ඔබ වහන්සේගෙන් උපදෙස් ලද මට නොකඩවා හුස්ම රැලි පහක් දක්වා බැලීමේ හැකියාව ලැබිනි. ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කිරීමෙන් සිත මදක් නොසන්සුන් වන නිසා මම මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැලි දෙස බලා සිටියෙමි. ආශ්වාස හුස්ම දිගුව උඩුතල්ලේ ප්‍රකටව දැනුන අතර ප්‍රාශ්වාසය සියුම්ව නාසයේ කෙළවරට දැනුනි. ඉන්පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය කඩින් කඩ නැගෙන බවත් ඒකාකාර නැති බවත් ආශ්වාස හා ප්‍රශ්වාස අතර හිඩසක් ඇති බවත් නිරීක්ෂණය කළමි. මේ අතර ඔබ වහන්සේගේ මූලික උපදේශ හඬපටයට අවධානය යොමු වුවද ඉබේම සිත ආයාසයකින් තොරව ආනාපාණයට යොමු විය. මෙලෙසම සිත සිතුවිලි කරාද නැවතත් ආනාපාණයටද යොමු විය. පසුව කය ඊතා බරට පොළවට ඇදී තිබෙන්නාක් මෙන් දැනිනි. හිස උරහිස පාදවල හිර කරන්නාක් මෙන් දැඩි වේදනාවක් දැනිනි. නමුත් ඉන්පසු සිත ඉබේම ආනාපාණයට යොමු විය. කායික වේදනාවද දිගටම පැවතුනි. සිරුර ඇදවි ඇත්තාක් මෙන් දැනුණු නිසා මම සිරුර ඍජු කිරීමට උත්සාහ කළද එසේ කළ නොහැකි විය. පසුව සිරුර දකුණු පසට ඊතා දැඩි ශක්තියකින් ඇදෙන්නාක් මෙන් දැනුනි. පසුව උඩුකයට සැහැල්ලු ගතියක් දැනුණද යටිකය බර ගතිය දිගටම පැවතුනි. ඇදවි තිබූ සිරුර සෙමින් සෙමින් ඍජු වන බව දැනුනි. ටික වේලාවකින් මා බඹරයක්සේ එක තැන කැරකෙන්නාක් මෙන් දැනුනි. පසුව එය සංසිඳී ගොස් උඩුකය පමණක් නැවත සැහැල්ලු විය. මාගේ දෙයස් අඩක් විවර වූ අතර දෙයස් පියා ගැනීමට උත්සාහ කළද නොහැකි විය. එය අතහැර දමා මම ආනාපානයට යොමු විය. නැවත උත්සාහ කර දෙයස් පියාගත් පසුව කයට සියුම් රසණයක් දැනුනි. මේ අතරම විදුලි පංකාවේ සුළම් පහරද දැනුනි. ইහත අවස්ථාවන්හිදී වරින් වර සිත කය වේදනාව දෙසටත් බාහිර ශබ්දවලටත් වෙනත් සිතුවිලි වලටත් යොමු වූ අතර නැවත හුස්ම රැල්ල දැනී සිත ඒ කෙරෙහි යොමු විය. මේ අවස්ථාවන්හිදී ආනාපානය කෙටිව දැනුණු අතර පෙරමෙන් විස්තරාත්මකව නොවිය. කෙටි ඒකාකාර සුළං කැලි දෙකක් ලෙස ආස්වාසය හා ප්‍රස්වාසය වේගවත්ව දැනුනි. බාහිර ශබ්ද, බාහිර සිතුවිලි කෙරෙහි පෙර පැවති නොරිස්සුම් සහගත ස්වභාවයක් මට නොදැනුනි. ඒ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ ප්‍රතිඵලයක් වූවාට සැක නැත. පසුව යටි කයට දැනුණු දැඩි වේදනාව නිසා භාවනාව අවසන් කෙලෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට මම භාවනා කළ යුතු ආකාරය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ වරින් වර අර හුඟක් කටුකොලක් අස්සේ රෑ වැස්සේ සර්පය අතේ ගුඩල් අස්සේ රින්ගන රින්ගන ගිය මිනිස්සයා පොඩ්ඩක් ඔලූසලා යන්න පුළුවන් වෙල්ෙලියකට ආවගේ අර භාවනා චින කටුකොල් ගත ගිහිල්ලා වරක මේ වගේ එනවා. ඉතින් එතකොට පේනවා මේකෙ ඉතින් ඇත්තටම ශිල්පේ දක්ෂකම තියෙන්නේ මේ අරමුණට යොමු කරගන්න බැරිකම හිතේ තියෙන නැහැදිච්ච කම. නමුත් යෙදිච්ච ගමන් ඒ බුදුහාමුදුර කෙනෙක් වගේ හිත කීකරු වෙනවා. නමුත් අදි탁ෂීරෝට එන්න පුළුවන් අනිත් දවසෙත් ඕක වෙයි කියලා. එහෙමනම් වෙන්නේ නැහැ. ආයෙ සරක් අර තිබුණු මට්ටමටම කටුකොහලට මඩගොඩට වැටෙනවා. ඒ මඩගොහලක ඉඳලා කටුකොහලක ඉඳලා මෙන්න මේ වගේ විශ්වාසයක් එන තැනට වැඩ කරන ටික තමයි භාවනා ජීවිතයේ වැදගත්ම කෑල්ල. මේකට කියන්නේ ආරද්ධ විපස්සක නැත්නම් ආරම්භ ආරද්ධ ආරද්ධ විපස්සක කියන ආරම්භ ධාතු වැටුණට පස්සේ නැගිටිනවා. මහා ලොකු දිවිලි නෙවෙයි. මේ හිත වැටිලා කන්දෝස් ක්‍රියා වෙලා නිදිමත වෙලා වැටිලා ඉන්න එකන අරමුණට හිත දාගන්න එක තමයි ප්‍රශ්නේ. ඒක හොඳට පේනවා. ඊයේ දවසේ අපිට සාකච්ඡා ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නත් අද දවසේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නත් එක දිගට භාවනා කරනකොට වරින් වර Tamanට මේ මේක පශ්චාත්තාප වෙලා ඉච්ඡා බංගත්තරපත් වෙලා සලුවක සාදාලා නැගිටලා නෙක නෙමෙයි කරන්න තියෙන්නේ. මේක තමයි අමාරුම හරිය. මේ නිසයි මේක මට මං පුරුදුනාට පස්සේ කාටවත් මේක හොරකම් කරලා ගන්න බැරි. මොකද ඒ තරම්ම මේක Taman හදාගන්න දෙයක්. නමුත් හදුනට පස්සේ අදි탁සීරට යන එක තමයි මායя දෙන ලනුව. ආ දැන් නම් හරි. දැන් යන්න පුළුවන් කියලා කිව්වට ආයෙ වැටෙන්න පුළුවන්. ආයෙ වැටුණාට පස්සේ පශ්චාත්තාප නොවි නැවත සම්පාදනය කිරීමට අවශ්‍ය නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියන මේ වගේ හරිගිය දවසක මේ මේ බලපු ක්‍රමේ මේ ඉදිරිපත් කරපු වාර්තා කරන ක්‍රමේ රහත් වෙනකන් අමතක කරන්න එපා කියනවා. ඊටාමත්ව සුන්දර තැන තමයි මේ වගේ අවුල් වෙලා ආත පාත නැතෝ යනගේ ආගේ මුල ගිය නැතෝ ඉඳලා යන්තම් නැගිටලා එන දවස් තමයි වැදගත් දේ. ඒක හුඟක් වතාවක් වෙනවනම් ඒ යෝගාවචරය හුඟක් පළපුරුදු යෝගාවචරය කියන. ආය කවදාකවත් හිතන්නේ මගේ හිත මේ වැටෙන්නේ නැති වෙයි කියලා. වැටෙන්නවමයි. අවුල් වෙනවමයි. පශ්චාත්තාප වෙනවමයි. අන්න එතනදී චරිචුරු ගන්න නැතුව මන්දෝත්සාහය වෙන්නේ නැතුව වීරිය භාවයක් ඇති කරගෙන යනවනම් මේ වගේ විස්තර කරපු දේවල් තමයි ළඟ මේ වார்த்தාව තියාගෙන නැවත නැවත කියවන්න ඕන. මේ නන්නත්තර වෙලා හිටපු හිත මගේ නැගිට හැටි මෙහෙමයි. අනිත් දවසෙත් මේක කරනවා. අනිත් දවසෙත් මේක කරනවා. ඒකෝට තමයි තමන්ට විශ්වාසයක් ඇති වෙන නිසා මට විශේෂයෙන් කියන දෙයක් නැහැ. මෙහෙම මෙහෙම දිනු කල යුතුයි කියලා විශේෂ සමීකරණයක් ඇත්තේ නැහැ ඔකට. මේ වගේ අදි තක්සීරුවටපත් කරන්නේ නැතුව අනිත් දවසෙත් ආරද්ධ විපස්සකෙක් වගේ ආරම්භ ධාතුව මේ පටන් ගන්න තැන අද්ද භාවනාවට ආපු කෙනෙක් වගේ ඊටාම නිහතමානීව කරන්න මේ ආදර්ශයට ගන්න. එතකොට ওই තියෙන සැක, ওই තියෙන කුකුස් නැති වෙන පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වැඩුවෙමි. එය හුස්ම ඉහළ යන විට ආස්වාස ලෙසද පහළ යන විට ප්‍රාශ්වාස ලෙසද මෙනෙහි කළමි. ටික වේලාවකින් මාගේ ශාරීරියේ යට කොටස නැති බවක්ද උඩු කොටස ආශ්වාස හා ප්‍රශ්වාස පමණක් ගමන් කරන බවද දැනුනි. විනාඩියකට පමණ පසුව එයද නොදැනී ගිය නිසා මා නැවත උවමනාවෙන්ම ආශ්වාස හා ප්‍රශ්වාස කළෙමි. මාහට මෙය පළමු මාහට මෙය පළමු භාවනා වැඩමුළුව බැවින් භාවනාව ගැන වැඩි අවබෝධයක් නොමැත. එහෙත් භාවනාව සාර්ථක වී ඇති බව මට හැඟේ. ইহත தત્ත්වය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කමඨහන් කාරුණිකව පතමි. තෙරුවන් සරණයි. ඔය මේකේ වාක්‍යයක් තියෙනවා ටිකක් කළා භාවනිනකොට යටිකව යටිකය නැති බව දැනුනි කිය. බලන්න අපේ මොලේ යමක් ඇතිකොට ඇති බව දැන ගැනීම තමයි අපි ඔය භෞතික දැනුම කියන්නේ නමුත් මොලේ තියෙනවා නැති බව දැනගැනීමේ ශක්තිය. නිවන තියෙන්නේ මෙතන. ඒ නිසා යම් කිසි වෙලාවක මේ හොඳට බලන ඉන්නකොට ඒක නොදැනී යනවා නොපෙනී යනවා ක්ෂය වී යනවා වැය වී යනවා නිරුද්ධ වී යනවා ඒ බවත් අපිට වැටහෙනවා. හැබැයි ඒකට බයයි. ආයර නැති වෙච්ච එක ඇදලා ගන්න හදනවා. ඒ තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි ආශ්වාස ප්‍රශ්වාස නැති වෙලා යනවා. යටි කය නොදෙනී යනවා. ශබ්ද තිබුණාට නැහැ යනවා. ඉතින් මේ මේ ඇඟේ වේදනාව තිබුණාට ගණන් ගන්න නැතුව ඉන්නවා. උගුර කැස්ස තිබුණාට ගණන් ගන්න නැතුව අන්නේ වගේ මේ තියෙන දේ නොදැනී යන තැන තමයි භාවනාවේ දියුණුව. නමුත් මේකේ පැහැදිලිව කියන ඊට පස්සේ ආයෙ හුස්ම අරගෙන ආය දැනෙන තැනටපත් කරගන්න. ඒ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා භාවනාව හරි. එහෙනම් භාවනා අපි හරි තැනට යොමු කරනවා. අපි හිතාමත යමක් කෙරුවොත් ඒක ඔක්කොම භාවනාවට අරියාදුවක් තමයි කරන්නේ. කවදා හරි මේ යෝගාවචරය දැනගෙන ගියොත් මේ යටිකව යටිකය නැති බව දැනෙන්නේ කොහොමද කියලා ගොළු වෙනවා කියා ගන්න බෑ. හැබැයි මේ ඇත්තක් කියන්නේ. මේ අත්දැකීමක් කියන්නේ මේ නැති බව වැටහෙනවා. ඒක කිසිම විද්‍යාවකට අයිති වෙන්නේ නැහැ. කිසිම ශිල්පයකට කිසිම විෂයකට අයිති වෙන්නේ නැහැ. හැබැයි මොලේ මේක යටපත් කරලා තිබිච්ච නිසා තමයි අපි මේ සංසාරයක් විඳවන්නේ. මොකද ඇති දේ අල්ලන්න නටන්නේ. ඇති දේ තුළ තියෙන තියෙන හරියක් කම්පන චංචල ඉන්ජන බුදුරජාණන්සේ මේකට කිංචන කියලා කියන්නේ කිසිවක්. නිවනට කියන්නේ අකිංචන. මේ කිසිවක් වෙච්ච දේ නොකිසිවක් බවටපත් වෙනවා. එතකොට බය වෙන එක තමයි මායයි කියන්නේ. ඒකට බය වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒකට බය නැතුව වීරත්වය ඇති කරන හරි මට දැන් දැක දැක දන දන ගෙවීම සිද්ධ වෙනවා. දැක දැක දන දන ක්ෂය වීම සිද්ධ වෙනවා. වැය වීම සිද්ධ වෙනවා. නිරුද්ධ වීම සිද්ධ වෙනවා. නැති බව වැටෙනවා කියලා. ඒකට අවදි වෙන්න පුළුවන් නම් හිතා ගන්න මොන වගේ වීරත්වයක් මොන වගේ සූදානමක් මොන වගේ සද්ධාාවක් මොන වගේ වීරියක් මොන වගේ සතියක් අවශ්‍ය කරන්න කියලා. ඒ වාක්‍ය විස්තර කරන්න පුළුවන් නම් එන්නත් ඊගාදාසෙත් ඒ වාක්‍යයේ කියවෙන දේ නැවත නැවත අත්දැකලා අතපත ගන්න තු එකට එහෙම නැතිවිලා මුළු කයම නැති උනායි කියලා දැනගත්තයි කියලා හිතා ගන්න. අන්න කියකි නිවන් දැක්කයි කියලා. දැක දැක දන දන කයම ගෙව නැති බුදුරජාණන්සේ කියන්නේ මේක ආස්වාස ප්‍රසවාස කය ගෙවල ගෙවල පුරුදු කරන්නේ ආස්වාස ප්‍රසවාස හොඳට දැකලා ඒකම ලක්ෂ කෝටි වාරයක් දකිනකොට ක්‍රමයෙන් ඒක නොදැනෙන සංඥා ගන්න බැරි විඳ ගන්න බැරි තැනකට යනවා. මේ තමයි භාවනාවේදී වුණා. මේකට තමයි මම සද්ධාවන්ත වෙන්න ඕනේ. මේකට තමයි මම වීර්ය කරන්න ඕනේ. මේකට තමයි මම සත්‍ය ඇති කර ගන්න ඕනේ කියන එක තමයි මේ බොජ්ජංග මට්ටමට ධර්ම දියුණු වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ලියලා තියෙන විදිහට ආය හයියෙන් උස්ම ගන්නවා ආය අත ගාලා බලනවා කෑලි ඔක්කොම ගෙදරින් යන පාර්ට්ස් ටික ඔක්කොම තියෙනවද කියලා යන්න ඉස්සලා සැට් එක තියෙන්න එපා යාපහු යන්න. ඉතින් ඒකෙන් පේනවා අපි මේ කොච්චරක් මේ කය අංග සම්පූර්ණ කරගන්න යෑම නිසා මාර පාක්ෂික වෙනවද කෙලස් බරිත වෙනවද අනුන්ටත් කෙලස් උපදවන තමන්ටත් කෙලස් උපදවන තනක් වෙනවා කියලා. මේ තාක් සංසාරේ පවු කරගෙන ආපු අපට බුදුරජාණන් වහන්සේගේ දවස් තුන හතක මේක ගෙවම් කරන්න පුළුවන් ක්‍රමයක් අත්දක්කනවයි කිව්වහම හිතන්න බුදුහාමර කොච්චර දක්ෂද කියලා. කොච්චරක් බුදුරජාණන්සේ අනුකම්පාදික නමුත් අපි ආය කරන්නේ මොකද්ද? ආය කයට අදපත ගාලා හුස්ම අරගෙන ආය ආය කක්ක ටික ආය දාගන්න. එසා කමඨාන සුද්ධ වෙනවා නම් මෙන්න මේ යටිකය නැති බව වැටුණා අන්නේ වැටහීම මුළු කයම නැති වෙනකම් මට කරගන්න ලැබේවා කියන දසාව නම් ඒකට කියනවා වීර භාවෝ විරියෝ මේ මන් දන්නේ මෙහෙම කියනකොට ඒ sannivedana වෙනවද කියලා එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානයටම හිත පිහිටුවා සිටීමේදී ප්‍රස්වාසයේ උණුසුම් බවත් ආස්වාසය සිසිල් බවත් වැටහුණි. ස්වභාවික හුස්ම දෙස බලා සිටීමේදී හුස්ම නොදෙනී ගියේය. එසේ නොදෙනී ගිය හුස්ම බොඳ වී ගියාක් මෙන් දැනුනි. හුදකලා බවක් දැනුනි. එසේ දිගටම සිටින විට මුළු ලෝකයක් අමතක වී ගියාක්සේ දැනුණද එසේ නොවන බවද දැනගතිමි. මා මැරී නැති බවද දැනගතිමි. මේ පිළිබඳව ඉදිරියට කළ යුක්තක් ඇතනම් දේශනා කරන සේක්වා. තෙරුවන් සරණයි. ඒකේ අර වාක්‍යෙම තව තුන් හතර පැත්තකින් කියලා තියෙනවා. මුළු ලෝකෙම නැති වී ගියා බයසේ දැනුණයි කිය. ඒ සාමාන්‍ය ව්‍යාකරණ අනුකූල නෑ. නැති වෙච්ච දේ දකින්න බෑ. අපි දන්න ක්‍රමයට. නමුත් සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා නිවන තියෙන්නේ එතනයි. මේ එකම දේ දිහා නැවත නැවත බලනකොට දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ ලේ පෙනේ තකසීම සුදු වෙලා කියලා වගේ ඕක ගෙවෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම අපි කරන්නේ ආය අවශ්‍යනවා. ආය මොනවා හරි එකක් දාලා කලබව ගන්න මොකද අර නැතිවීමට තියෙන බය නිසා නොදන්නා දේට තියෙන බය නිසා නවමුතාවයට තියෙන බය නිසා ඕක තමයි බුබ්බඩකම කම්මැලිකම මේ කොන්ද පණ නැතිකම පිට කොන්දක් නැතිකම කියලා කියන්නේ. නමුත් මේ දෙන්නම උත්සාහ කරනවා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස නොදැනී යනවා. ඒත් යටිමුත් තේරෙන මැරෙලා නැහැ කියලා. ආස්වාද ප්‍රසවාසත් නැහැ. මැරිලත් නැහැ. ඉතින් මේ කියන්නේ ආරම්මන සතියක් නෙවෙයි අනාරම්මන සතියක් නෙවෙයි නැති බව මතනේ සතිය පිටලා තියෙන දැන්. ආස්වාද ප්‍රසවාස නැති බව සතිය පිටලා තියෙනවා. නැති වෙලත් නැති බව පිළිබඳ සතියක් පිටලා තියෙනවා. මේව කවදාකවත් අවදි වෙන මානසික தত্ত্ব නෙවෙයි. ගුඪ தত্ত্বත් නෙවෙයි. අත්දැකිය හැකි දෙයක්. ඊට පස්සේ මුළු කය නැහැ කියලා තේරෙනවා. මුළු කය නැතුනට ලෝකයක් ඇති වෙනවා. ඒ නිසා අපි ලෝකෙන් එතර වෙනවයි කියලා කියන්නේ මේ ලෝකෙ උඩින් පයින් එක නෙවෙයි. මේ බද දෙන ලෝකේ භාවනා මානසිකාරයේකින් ඒක ලීන භාවයටපත් කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දැනටපත් කරනවා. ඉතින් ඒ தත්ත්වෙ මේ දිගට ඉන්න පුළුවන් නම් දැන් මේ ඉස්ලාම ගිහිල්ලා ආව ගමනනේ මේකට ආශේවන ප්‍රත්‍ය කියලා භාවනා ප්‍රත්‍ය කියලා කියන්නේ මේකම කරලා කරලා එතෙන්ට එකත නිකන් gedara උහුරු කර ගන්නවා. gedara වගේ උහුරු කර ගන්නවා. පොඩි බබා අම්මගේ ඔඩොක්ක වගේ සෙල්ලම් කරලා ආවිලා ආයෙ පයින්නවා මෙතන. ආයෙ සෙල්ලම් කරන්න යනවා ආයෙ පයින්නවා වගේ මේකට පුරුදු කරන්න ගත්තොත් මේකට කමඨාන සුද්ධ කරගත්තොත් ඒ කවුරුත් විශ්වාස කරන එකක් නෑ මේක සක්මනෙත් වෙන්න පටන් ගන්නවා. දැන් මේක ඇත්ත එක වහන කයේ ඉඳගෙන ඉනකොට වෙන කතාවක් නෙමෙයි යන්නේ. ඒකෝට හිතන්න පුළුවන් හිතනවනේ ඒක මේ ඇස් දෙක වහගත්ත නිසා වෙච්ච ඇස් බැඳුමක් ගුඪ තත්වයක් මායාකාරී තත්වයක් කියලා. ඔය සක්මන් කරනකොටත් નિરાයාසයෙන්ම සක්මන වෙනවා. මම සක්මන් කරනවා නෙමෙයි මම මේ සක්මන් කරන රූකඩය දිහා බලනිනවා වගේ. ඒක මගේ නෙවෙයි. මගේ ආත්මයත් නෙවෙයි මමත් නෙවෙයි. හැබැයි නෑ කියන්නත් බෑ. මේ ඕල්මන ඇවිදිනවා. කිසිම ආතතියක් නෑ හිතේ. කිසිම අසහනයක් නෑ හිතේ. ඔර්ලෝසු බට්ටෙක් පැද්දෙන දිහා බලා ඉන්නා වගේ ඉන්න පුළුවන්. ඊට පස්සේ තමයි වැසිකිලි කරන වෙලාවක, කැසිකිලි කරන වෙලාවක දත්මදින වේලාවක මූණතපය හොදන වේලාවක ඒක දිහාම සත්‍යමත් බලනකොට මේ රූකඩේ වේලාවට එතෙන්න ගියාම ඒ ටික කරගන්න. මේක මේ මම එක්වසි නෑ. නිතිපතා තමන් කරන වැඩවලදී ඕනේ හැබැයි මේක බය උපදවන සුළුයි. නිකන් හරියට ෂිසොෆෙනික් මානසික තත්ත්වයක් ඇවිල්ලා වගේ එක මිනිහ ඇතුළේ දෙන්නෙක් ඉන්නවා වගේ. බලනෙකුත් ඉන්නවා, කොරණෙකුත් ඉන්නවා, කොරණෙකත් හිතලමත්ලා කරනවා නෙවෙයි අබ්බැහියට කරනවා. බලන එකත් භාවනා කරලා කරලා කරලා බලන්න පටන් ගන්නවා. ඉතින් හුඟ දෙනෙක් ඕක අල්ලන්නේ ඇත්තටම පරියන්කේදී පරියන්කේදී අහු වුණාට පස්සේ නැති බව වැටහෙන්න පටන් ගන්නවා. මගේ කය මට නොදැනී ගිය බව තේරෙනවා. ආස්වාස් ප්‍රසවාස නොදැනී ගිය බව තේරෙනවා. එතකොට ආරම්භණයක නෙමෙයි සතිය තියෙන්නේ අනාරම්භණයක. නිමිත්තක නෙමෙයි සතිය තියෙන්නේ අනිමිත්තක. ඒක හරිම ගැඹුරුයි. මෙන්න මේ අනිමිත්තේ සතියේ ඥාන පරිමේකම නැහැ. අනිමිත්තේ සතියේ උදේට දවල්ද රැයද නැහැ. තැනක් නැහැ. ඉස්ත්‍රි පුරුෂ භාවයක් නැහැ. බාලමාලු වැඩිමාල් වෙනසක් නැහැ. උගද්ද නුගද්ද වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ අයිතිවාසිකම් කියන්න බැරි නිසා අපි කුණු කුරේට දාන. ඒ මට ඒක දැනගැනීමෙන් කිසි නම්බුවක් නැහැ නේ, කිසි මාන්නයක් නැහැ නේ, කිසි තණ්හාවක් එන්නේ නැහැ නේ. මේ බාන කොච්චර ලේසිද කියලා උතෙන් යන්නේ. මම මේ බුද්ධ ධර්ම ලේසි කරන්න කතා කරනවා නෙවෙයි. පුංචි මේ ගම්බීරත්වය අඩු කරන කතා කරන නමුත් මේකට කොච්චර අපි නිග්‍රහ කරනවද කියලා බලන්න. අපි මේකට කොච්චර මූණට කියලා ගහනවද කියලා, ගුණවතුරක් කරනවද කියලා. කමඨාන සුද්ධ වෙන්නේ නැතුව කල්පයක් භවනා කරත් යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න. ඒ නිසා මේ නොදැනීම දැනෙන්න පටන් ගත්ත වෙලාවේ, ක්ෂය වීම දැනෙන්න පටන් ගත්ත වෙලාවේ, වැය වීම දැනෙන්න පටන් ගත්ත වෙලාවේ බුදුහාමුදුර වැඩියා ධර්මයේ මයි ළඟ තියෙනවා. මේ තමයි සීලයේ තියෙන බවට ලකුණ. මේ තමයි සංඝයා වහන්සලා කරන දේ කියලා ඒකට ආවඩායි බෝන් කියලා අනුග්‍රහ කරන එකට විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඔක්කොටම ඕනේ මේ සමාධි වෙන්නයි, අභිඥා ලබන්නයි, දිබ්බ චක්කු ලබන්නයි, උඩින් යන්නයි, බයිලානේ. මේ මොකද්ද කතා කරන්නේ? මේක මෙතෙන් යන්න යන්න මම යත් නැහැ. අරමුණකුත් නැහැ. නිමිත්තකුත් නැහැ. නැති බව දැනීම සරුවච්චන් ආංශය දැනගන්න ක්‍රමෙමයි. ඔය නැති බව දැනින එක ඔහොම තමයි සරුවච්චන් ආංශය දැන් උන්වංශය ඒක අගය කරනවා. අපේ තියෙන තකතිරකමට අපි ආය අයියුම් හුස්මක් කරන පාර්ශ්වික ඔක්කොම අත ගාලා බලනවා. ගෙදර ගෙනියන්න ආය බඩු සෙට් එක තියනවාද කියලා. කිරන්න පුළුවන් තකතිරකමක් අපි ළඟ තියෙන. මනින්න පුළුවන් තරම් තකතිරකමක් නැතින ඔලොමලකමක් නැති. ඉතින් ඊයේ ওই ටික කතා කරන්න ගියා නම් කාටවත් වැටහෙන්නේ නැහැ. ඊයේ ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න තේරෙන්නේ අද එකාට එකාට නිකන් උගුරට හොරා කියවෙනවා නිකන්. යටි කය ටිකක් නැති වෙගෙන වගේ යනවා. ආනාපාන ටිකක් නැති වෙගෙන යනවා. ලෝකෙම නැතිනවා. ඕන් නැති වෙගෙන යනවා. ඉතින් ටික ටික අර ආවේශ වෙගෙන එනකොට වගේ කියවෙනවා. හෙට විතර වෙනකොට නිකමට හිතන්න ඔය ඔය ගැම්මම දිගේ දවස් 10ක් භාවනා ගියා නම් කොහොම හිටියේ? ගෙදෙට ලියුම් හරිවි අර මදුරුවා ගෙදෙට කියලා එනවලු මැදිරිට චටස් ගාලා අද්දයක් ඇවුනොත් රැට කැම තියන්න එපයි කියලා. ඔය ගෙවල් වල ලියුම් අනේ මට පිටිපස්සේ කැම හදන්න එපා ඇඳක් හදන්න එපා මොකද බන් නැති වෙලා. ඉතින් ගෙදර මිනිස්සු විනි පෙට්ටියක් තමයි අරගෙන එන්නේ. දැන් අවධාන කටයුතු කරන්නයි ලෑස්ති. එතකොට මේ අවධාන කටයුතු 10 15ක් විතර වෙලා. දවසකට 3 4 සැරේ වෙනවා. අවසාන කරලා ඊට පස්සේ මැරනවා කියන එක දෙයක් නැහැ නේද? ඉතින් මේක ඉතින් උදේට කනවා දවල්ට කනවා කියන මැරණ එක දැන් නැහැ. මේකට හිත හදා ගන්න පුළුවන් වෙයි කියලා පිටි කට්ටිය හිතනවා. එහෙම හිතාගෙන දාවෙන ඉසන් වනේට. නැත්නම් අවිඥාවල් ගෙනියන්න, බලවෙනි මාර්ග ඥානෙ ගෙනියන්න, ධ්‍යාන අරගන්න, ඉවුවට දාවේ. ඒ නැතිනම් පපුව වතුට්ටියක් ගහගන්න එකයි තියෙන්නේ. දැන් එනකොට නම් හරි නෑ. දැන් දෙන්නේකට වයර් මාරු වෙලා පැගිලා කී දෙනකොට පැගෙයි දන්නේ ඉස්සරහට යනකොට. ඒ නිසා මේ දෙන්න ඉස්සරහට අරගෙන මේ දෙන්න තියලා අනික් කටියට ආදර්ශයකට මේක කෙල වෙන කම්ම කරන එකයි තියෙන්නේ. විනාශ වෙන කම්ම කරන එකයි තියෙන්නේ. නැති වෙන කම්ම කරන එකයි තියෙන්නේ. එතකොට අවසාන කටයුතු කරන්න ඕනේ නැහැ. අවසාන අන්තිම කැමැතිපත්‍රේ මොකක් අල්ල ලියන්න ඕනේ නැහැ. එහෙම නැති වෙන එකයි තියෙන්නේ. මම මේ කියන හටනේ තේරෙනවද? තව කොහෙද මූණ නිකන් එන ගහච්ච තෝම පිටනේ වගේ ඒකේ ලේ නෑ ලේ පාටක් නෑ මූණක ඒ තරම් බය වෙලා මේ මේ දෙන්න කියපු දේවල් වලට බය වෙලා වෙච්ච දවසේ අපි යංගීකා ප්‍රශ්න අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී පළමුව මා දෙස සිහියෙන් බලා සිටීමේ ක්‍රමෙන් ආස්වාස ප්‍රස්වාස ඊතා සියුම්ව නාසිකාග්‍රයට දැනෙන්නට විය. එයට සිත යොමා සිටින විට ආස්වාසය සීතලට රළු බවකින් යුක්ත යුක්තව උගුරේ ඇතුළු බිත්තියේ වැඩි පහළට යන බව නිරීක්ෂණය කළෙමි. එය ආස්වාසය ලෙස මෙනෙහි කළෙමි. ප්‍රස්වාසය ඊතා සිනිදුව උණුසුමින් යුක්තව පපුව තුලින් උගුරේ බිත්තිවල තැවරෙමින් පැමිණ නාසයේ අග කොටසේ තරමක් තදට හැපෙමින් එළියට යන බව අවබෝධ විය. එය ප්‍රස්වාසය යයි මෙනෙහි කළෙමි. මෙසේ ආස්වාස ප්‍රස්වාස වාර 30ක් පමණ අකණ්ඩව නිරීක්ෂණය කළෙමි. මේ කාලය තුල මාගේ සිරුර මට නොදැනෙන බවක් හැඟිනි. දැනුනේ ආස්වාසයේ ප්‍රස්වාසයේ පමණයි. කීප විටක්ම සිත බාහිර අරමුණු දෙසට යොමු විය. සිත පිට ගියා යයි මෙනෙහි කළ විට නැවත ආශ්වාසය ප්‍රශ්වාසය වෙත යොමු කරගත හැකි විය. එක් වතාවකදී මාගේ පිට ප්‍රදේශයේ දැඩි වේදනාවක් හට ගැනිනි. නැගිට යාමට පවා සිටිනේ. එහෙත් දැඩි වේදනාවක් යයි මෙනෙහි කරමින් සිටින විට එය පහව ගියේය. මෙසේ කඩින් කඩ අකණ්ඩ වාර අකණ්ඩ වාර 20ක් 30ක් බැගින් ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය විනාඩි 30කට අධික කාලයක් පරියංකේ සිටියෙමි. මුළු කාලය පුරාම සිරුර සැහැල්ලු වූ නමුදු දැස් හැර බැලූ විට මාගේ සිරුර සොලවාගත නොහැකි බර දැඩි ගතියකට පත්ව තිබුණි. විනාඩියක් පමණ එම తත්වය පැවතිනි. ইহත తත්වය අත්දකින පළමු වතාවයි. වැඩිදුර උපදෙස් වදාරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය මුල් ටිකේ තිබුණ අර ඉස්සලා දෙන රැජි ලෙඩේ හැදීගෙන එන ලකුණු ටිකක් වගේ ලියවිලා තියෙන වාක්‍ය දෙක තුනක් ආනපන තුනී වේගන වගේ යනවයි කියලා. ඉතින් පහ වෙනකොට ඒකට බයයට එහෙම නැත්නම් ඒකට තියෙන චකිතේට කය තා හිත දක්වන ප්‍රතික්‍රියා පේන්න තියෙනවා. මේ කාට සිද්ධ වෙනවා. මේකට ලෑස්තිලා ගිහිල්ලා මේකට අනුග්‍රහ කරලේ නැත්නම් හුස්ම තුනී වෙනකොට හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් හිත නින්දට වටලා පනිනවා. එහෙම නැත්නම් සැකයක් උපදිනවා මේ ලස්සන තිබුණු උත්සව මොකද උනේ? මේ ලස්සන තිබුණු යටි කයට මොකද උනේ? කියලා එක්ක ඇස්සල බලන්න හිතෙනවා. මේ සෑම දෙයකින්ම කරන්නේ මාර් පාක්ෂික වෙනවා. නැත්නම් කෙලෙසයකට ඉඩ දෙනවා. ඒක ඇති එච්චරම දඬුවම් ලැබිය යුතු වරදක් නෙවෙයි. මොකද ඒ තරම් අපි සංසාරේ මේ දකින්න දේවල් අදාහගෙන ගියේ. නමුත් දකින්න දෙයක් දිහා අස්පන එක එල්ලේ බලාන හිටියොත් ඕනම දෙයක් ක්ෂය වෙමින් පවතින. ඕනම දෙයක් වය වෙමින් පවතින. ඕනම දෙයක් නිරුද්ධ වෙමින් පවතින. ඒක අපි දකින්නේ අවමංගල්‍යයක්, ඕනියමක්, කරදරයක් අංකටොලක් විදියට. කවදා හරි නෑ මේක තමයි මේ අනිත්‍ය කියලා බුදුහාමර පෙන්වන්නේ මේ තිබුණ දේ නැති වෙලා යනවා. මේක දෙක බලා සිටීම දුකක්. මේ මම ප්‍රේම කරපු දේ මම ආශා කරපු දේ දිහා බලාගෙනකොට අස්පනා පිට ඒක නිරුද්ධ වෙනකොට විශාල දුකක් එනවා. ඒක නේ බොක්කෙම එන්නේ. ආන්නේ වගේ මේක වෙනස් වෙන සිළු උනාත් මේක දුක දනවන දෙයක් උනත් මේක න්‍යාය ධර්මයක් විතරයි මෙතන තියෙන්නේ මම කරන දෙයක්වත් මට වෙන දෙයක්වත් නෙමෙයි කියලා මේ වෙනස් වෙන සුළු ගතිය මේ හොඳට ගොරෝසුවට දිග පළල සහිතව තිබුණ එක දැක දැක දන දන ගෙවෙනකොට ඒක බුදුන්ටත් එකයි මටත් එකයි දේවදත්තටත් එකයි මුස්ලිම් මනුස්සයරත් එකයි මේක මට කියලා විශේෂයක් දීපකක් නෙවෙයි ඉතින් නිසා ඒක තව අඛණ්ඩව දිගට මේ අරමුණ දිහා බලන එක නෙවෙයි මේ කියන්නේ අරමුණ ගෙවන් වෙන දිහා බලන එක. අරමුණ විපරිණාම වෙන දිහා බලන එක. අරමුණ පරිණාමයටපත් වෙන දිහා බලන එක. අරමුණ රූපාන්තරණයකටපත් වෙනකොට භාවනාව හරිනම් එන්නේ තුනී වීම වෙනවා. භාවනාව වැරදි නම් අවිසීමක් වෙනවා. ඉතින් අවිසීමට කෙලස් කියනවා. තුනී වීමට tempat වීමට කුසලතාවය කියලා කියනවා. ඉතින් මේ භාවනා කුසලතාවය කියන්නේ බුදියා ගන්න කොටියට බුදියා ගන්න දීලා නිකන්. අවුස්සවුවොත් අවුස්සන්නේ කෙලෙසට. ඒක මේ රාජදඬුවමක් නෙවෙයි. ඒ නිසා දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. තමන්ගේ තකතිරුකම විතරමයි බලපාන. තමන්ගේ තණ්හාව විතරමයි බලපාන. ඉතින් අපි නැවත නැවත නැවත නැතිකට යොදවනකොට පරිශීණය කරන්න කරන්න බුදුරජාණන්සේ දන්නවා එන්නේ එන්නේ එන්නේ මිත්‍යා දෘෂ්ටි අයින් වෙලා පාර ඍජු වෙලා මේ තුනී කිරීමේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන පැත්තට આવොත් අපි සත්පුරුෂයන් බවටපත් වෙනවා. මේ තුනී වෙන වැඩ පිළිවෙලට හුරස්සුනොත් අරියාදු කෙරුවොත් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ තුනී වීම වැඩ පිළිවෙලට අරියාදු කෙරුවොත් අපි අසත්පුරුෂ වෙනවා. ඒ නිසා සත්පුරුෂ සත්පුරුෂ භාවය අපි සද්ධර්මයේ අධර්මයේ ඉන්න කෙනෙක් දැනගන්න පුළුවන් වෙන්නේ එන්න එන්න සාන්ත වෙන ධර්මතාවයක් මේකේ තියෙන. ඒක දිහා බලලා සාන්ත භාවයට උදව් කෙරුවොත් සද්ධර්මයි. සත්පුරුෂයි. ඒකට බය වෙලා කලබල වුණොත් අසත්පුරුෂයි අසත් ධර්මයි. මෙතෙක් කෙරුවේ ඒකයි අපි. අපි මෙතෙක් කෙරුවේ නොමැරෙන්න ජීවිතාගෙන හිටියා. ලෙඩ වෙන්නේ නැහැ ඊට පස්සේ. නිින්ද ලබන්නේ නැහැ මම මොනවාක්වත් නැහැ මම මේ කාන්තෙම මේක ඉස්තිරසාර කරනවා කියලා කවදාකවත් කරන්න බැරි දෙයක් අල්ලන පොර කෑව. දැන් භාවනා කරපෙන්න දන්න මේ කොහොමඩත් ඊටිපන්දම් පත් වෙනවා කියන්නේ ඊටිපන්දම ගෙවෙනවා. පෑන පැන්සලක් පාවිච්චි කරනවා කියලා කියන්නේ ගෙවෙනවා. පිහියක් ගන්නවා කියලා කියන්නේ ගෙවෙනවා. ඉර බබලනවා කියන්නේ ගෙවෙනවා. ඉතින් ඕකට මොකක්ද අවමංගල්‍යෝගේ තියෙන්නේ. ආන්නේ වගේ මේ හුස්මක ගෙවීම, යටිකයේ ගෙවීම, කයේ බරගතිය ගෙවීම ආදී දේවල් එනකොට ඇස් දෙක ඇරලා බලනවා වෙනුවට බලිවර කමක් නැහැ. බැලුව වෙනුවට කවදා හරි නොබලා විපස්සනා අනුග්‍රහිත කරන්න ගියොත් දවස් 7කටක වැඩි කරන්න වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. උපරිමේ දවස් 7යි සමහරලාට නම් අවුරුදු 7ක් කියලා තියෙනවා. නමුත් බෝධිරාජ සූත්‍රයේ තියෙනවා උද්දී කමඨාන සුද්ධ වුණොත් හැන්දෑ වෙනකොට නිවන් දකින්නවා කියලා. භාවනා කරනකොට හරියට කමඨාන සුද්ධ වුණොත් කාරණා වටහා ගත්තොත් ඕක උපු කරලා බලන්න ඉච්චර වෙලා යන්නේ නැහැ. බැරි එකාට නම් බෑ. බැරි එකීටත් බෑ. බෑ කියන කෙනාට බෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ මෛත්‍රී බුද්ධ ශාසනය කෙරෙයි කියලා මෛත්‍රී බුදු අහමර අපේ පව් කොන්තරත් බාර ගන්න නෙවෙයි එන්නේ. උන්වහන්සේ උන්වහන්සේගේ වැඩේ කරගන්නවා අපිට අපේ වැඩේ කරගන්න වෙනවා. ඒ නිසා මේ ගිවියන් වීම දැකලා ඒකට සාදර වෙලා ඉස්සලා වගේ සක්මනේ විතර නෙවෙයි පරියන්කෙත්. ඒ එදිනදා වැඩවලදීත් ආන මේ தත්තට ගියාම ගෙවන් වෙන තා ගෙවන් වෙන කෙලස්. එච්චරයි. ගෙවන් වෙන තා ගෙවන් වෙන කෙලස් වැඩෙනවා නම් මොනවා හරි වැඩෙන තා කෙලස්. ඒ සමිතෙක් කිරුවේ වඩන එකනේ. දැන් ඒක ගෙවම් කරන තැනකට ගියා නම් අන්න යෝගාවචරයක් වෙනවා. ඒ නිසා ගෙවම් වෙන තප්පර ගාන, චිත්තක්ෂණ ගාන, අවස්ථා ගාන, පරියක ගාන වැඩිවීම සඳහා ධෛර්යය දෙන්න, අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපාන සතිය වැඩිීමේදී ආස්වාස ප්‍රස්වාසය සියුම් වී යන දෙසට වැටහුණි. ආස්වාසය සිසිල්වත් ප්‍රාස්වාසය තාපවත් ලෙසත් දැනුනි. හුස්ම රැල්ල සියුම් වී යන විට බාහිර සිතුවිලිද ක්‍රමයෙන් නැති වී ගියේය. පාදයක සියුම් වේදනාවක් දැනුනි. එය ක්‍රමයෙන් නැති විය. මෙසේ සිටින විට තද අඳුරකට පිවිසුණාක් මෙන් දැනුනි. කයේ යම් සැහැල්ලුවක්ද ඇතිවිනි. එහි බියක් හෝ ප්‍රීතියක්ද නැත. නාසයේ උඩ කෙළවරට දැනී තිබූ ආනාපාන අරමුණ නැති වී ගිය ලෙසට දැනුනි. ආනාපාන අරමුණ නැවත දැක ගැනීමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. තේරෙනවනේ දැන් මොකකට දෙන්න හදන්නේ කියලා? අනේ මේ නැති වෙච්ච කෙලස් ටික පොඩියක් බඳලා මට යන්න ඉස්සලා කොහොම හරි දෙන්න ස්වාමීන් වහන්සේ නැත්තම් ගිහිල්ලා ආයේ ගෙදර කට්ටියට පෙන්වන්න දෙයක්වත් නැහැ ඩෙන්ටි කාඩ් එකකුත් නැහැ කොහොම හරි කෙලස් ටික හොලා දෙන්න කියලා කියනවා. ඒ වෙනුවට මේ ආනපසේ ගෙවන් කිරීමයි නිවන කියලා දන්නවනම් ওই ප්‍රශ්නේ කොහොමද අහන්නේ? එනිසා මේ මේ අවසාන ප්‍රශ්න දැන් කියෝ ප්‍රශ්න කියූප එකනා මේ ගෙවන් කිරීමයි නිවන් මාර්ගය කියන එක වටහා ගත්තා නම් ওই අවසාන ලියපු වාක්‍ය ওই විදිහටම තමන් ওই ප්‍රශ්නෙට නගනවද නැත්නම් මේ වෙනකොට වැටහොයා තියනවද කියලා කියන්න කැමති සභාවට අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතන් හිටියේ ආනාපාන අරමුණේ දිගටම ඉන්නෝනේ කියලා මේ දැනුමක් තිබුණ නැහැ මේ ඒක ගෙවම් කරගෙන යන්න ඕනි කියන එක පිළිබඳව. එතකොට දැන් Tamanට කවදා හරි මෙහෙම කිව්වොත් ඔයගොල්ලෝ කලබල වෙනවා මෙහෙම කිව්වොත් මම කිව්වොත් එහෙම කියන්නේ කාට හරි මේක කියන්න ඕනේ නම් ඔයාලට කාට හරි sannivedana කරන්න ඕන නම් ඔයාලට හොද්දටම හිතවන්ත සංසාර බය කෙනෙකුට ඔයාගේ වචනෙන් ඔයා කියන්නේ කොහොමද භාවනා කරන්න මොනවද කරන්න ඕනේ කියලා. තමන් කියලා දෙනවා නම් කාට හරි උපදේශයක් කොහොමද තව කෙනෙකුට උපදේශයක් දෙන්නේ දැන්? කැමතිද එහෙම අදහසක් ඉදිරිපත් කරන්න? අදහසක් පහළ නැහැ. දැන් දැන් ඔයා තීරුම් ගත්ත ටික තව කාට හරි කියලා දෙන්නේ කොහොමද කියලා මං අහනවා. අනේ අදහස් තිබුණේ හැමදේම අනිත්‍යයි කියන එක ඒ වුණාට ආනාපාන ගැන ඒ වගේ හැඟීමක් තිබුණ නැහැ. හරි දැන් අපි දෙන්නනේ ඔය කතා කරන්නේ මම කියනවා තව කෙනෙකුට ඔය දැනුම සම්ප්‍රේෂණය කරන්න හදනවා නම් තව කෙනෙකුට මොන වගේ උපදේශයක්ද දෙන්නේ භාවනා කරනකොට වගේ මානසිකත්වය වගේ දෘෂ්ටිය වගේ යෝනිසමනස්කාරය මෙන්න මෙහෙම මෙහෙම ඇටිටියුඩ් එකක් තියෙන්න ඕනේ භාවනාවට කියලා කොහොමද කියන්නේ Tamange වචනේ ඒක අපි මේ ක්‍රමයට තමයි අපි අපි දැනගත දේ තව කෙනෙකුට දෙන්නේ ඒකෙන් ඉතින් මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්න තු අපි ඉදිරියට පවත්න්නේ. ඒ නිසා අනිත් දවසේ භාවනා කරනකොට එකක් අද කමඨාන සූද්ධ කරගත්තයි කියලා අපි හිතමු. ආනපනෙ ගෙවෙන වෙලාවදීකට අනුග්‍රහ කරන්න ඕන. එක. ඊට පස්සේ මම මේ අනුග්‍රහ කරගන්න ක්‍රමේ නොදන්න කෙනෙකුට මෛත්‍රී ගනුකම්පා මම කියලා දෙනවනම් කොහොමද කියලා දෙන්නේ කියලා බැලුවොත් තමයි තේරෙයි මෙතෙන්ට එනකන් කොච්චර ಜಾති කරලා ඉන්න ඕනද මේ වචනේ තේරුම් ගන්න කියලා. නිකම්ම නිකම් පාරේ යන සිටි පිට කතා කරලා පොඩ්ඩක් වතර නතර මචං මේ ආනපාන කියනකොට නිකන් අරපම් මචං කිව්වට තේරෙන්නේ. කනට දෙයක් ගහලා එයි යෝ මේකට පිස්සු මේ කොහෙද යන පාරමණි මිනිසෙකුට මට මේකට කතා කරලා කියලා දෙන්න හදනවා. එද ඔක කියන්න නම් යන්න එපා ගොයියෝ කාටවත්. කීය දවසේ උඹත් ඉවරයි මාත් ඉවරයි. මොකද මේ ලෝකෙට ඕනේ මොනවා හරි එකතු කරන්න. කාට හරි කිව්වොත් අතන මීකුණක් තියනවා කියලා ඒත් ස්තුති කියලා ගන්නවා. නිකන් දෙනවනම් හොරිත් හොඳයි කියලා කියනවා. සොරි කියන්නේ එදාට. ඉතින් එහෙව් ලෝකයක අපි කොහොමද මිනිස්සුන්ට කියලා දෙන්නේ මේ හොඳට බලපම් බලනකොට වෙන්නේ ගෙවෙන එක. අමාරු දෙයක නෙවෙයි මේකට අනුග්‍රහ කරන එක. අම්මට තාත්තට කිව්වත් පිළිගන්න කැමති නැහැ. අම්මට තාත්තට කිව්වත් පිළිගන්න කැමති නැහැ. නමුත් මේ අපි අතර දැන් මේ පිළිගැනීමක් වෙන බව පේන්න තියෙනවානේ. සුළු පිළිසක් හරි අල්ලනවා. ඒ නිසා මන් දොස්සායි වෙන්න එපා. අන්දොත් සාහිබ මම කියන්නේ මේ හන්දියක බෝඩ් එකක් දාන කමටහන් සුද්ධ කරනු ලැබේ විපස්සනා මාධ්‍යස්ථාන කියලා හිටගෙන ඉන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. කාට හරි මේක උත්සාහ කරන්න කියලා දෙන්න මොන විදියට මිනිස්සු ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. මොනවද මේ මේ සැලසුම් කරලා තියෙන්නේ මොනවද දරුවන්ට සැලසුම් කරන්න මොනවද නෑයන්ට මිත්‍රයන්ට සැලසුම් කරන්න කියලා බැලුවොත් තන්නේ කරම අපායක් හදලා දෙන්න හදනවා. තන්නේ කර අපායක් හදලා දෙන්න හදනවා. ඒ නිසා Taman වශයෙන් හෝ මේක හරි පොට දාගන්නවා කියන කෙසේ මේසේ වැඩක් නෙවෙයි. ඊට දහ ගුණයක් අමාරු වගකීමක් තමයි තව කෙනෙකුට මේක සම්ප්‍රේෂණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හිටවලු කාටවත් බන නොකියන. කවුද කැමති මේ මේ මේ හුස්ම ටික සංසිඳනවා ඒකයි භාවනාව කියලා කියන්නේ. කීරදී අහන්න භාවනා කරනකොට මේක නොදැනී යනවා. ඒක හොඳයි ඒක අනුග්‍රහ කරපන් කිව්වට මොකಾದ බාරගන්නේ? මහාට හැතැම්ම 15 පයින් යනවලු සරුවච්චන් වහන්සේ එකෙකුට මේක කියලා දීලා ඉන්නේ. එක මිනිසියෙකුට මේක ඒත්තු ගන්නන්න පුළුවන් නම් ඥාන චක්‍රයට දාලා බලනවා කොයි කොනේ ඉන්න මිනිසාරත් මේක ලෑස්ති කියලා ගව් ගණන් පයින් යනවා කියනවා. ඒ තරම් ගැඹුරු වෙනසක්. නමුත් මේක ඊට පස්සේ සිද්ධි කරගන්න එක, ඇඟට දිරව ගන්න එක ලේසි නෑ. ඒ නිසා මම මේ කතා කරන්නේ මේ ඉස්සල්ලා කියපු ප්‍රශ්න හතරට දීපු උත්තරේ නිසා දැන් මේක මං කියන එක තීරුම් අරගෙන ඉන්නවයි කියලා. ද නේ තීරුම් ගන්න දෙන කියමු බෑනේ තීරුම් ගත්ත එක. ආනාපානේ වදද්දී තමන් ශරීරය සැහැල්ලු වෙලා නැති තත්යකටපත් වෙනවා. ඒක දිගටම වඩාගෙන යන්නයි අවශ්‍ය. ඒකට බාධා කරන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ මට ආනාපානිය අපව ගෙනත් දෙන්න කියන්නේ කියන්න එපා. ඒතර පේනවනේ තකතිරුකම කොච්චරද කියලා මෝඩකම. ඔය කට්ටිය දවස් දෙක තුනෙන් කිව්වේ මං අවුරුදු මාස 18ක් බුරිබ බණුන් ඇහුවා ඔකට. මම ওই කට්ටියට මු මැට්ටේ. කොච්චර කිව්වත් මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මන්තරම් බැන්නේ නැහැ. නොබැන්නමත් නෙවෙයි. ඒකට මට තේරෙනවා දැන් මේ කට්ටිය මෙහිමත්තරේ දවස් 3ක් 4ක් කරලා එකෙක් හරි මේක තේරුම් ගන්න හදනවා මම මට මාස 18ක් ගියා 1996 94 ඉඳලා 96 වෙනකන් එකම කියනවා හැමදාම කමටහන් සුද්ධ කරනවා මමම කමටහන් සුද්ධ කරනකොට උදව් කරන තව හතර දිනකට පරිවර්තනය කරලා මීටරයකට වැටෙන්නේ නැහැ. ඒ තරම්ම මේ අපි සත්‍යයට කැමති නැහැ. සත්‍ය නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. සත්‍යෙට කැමති නෑ නොදකින් නොපතන් කියාගෙන ඉන්නේ මූණට කියලා ගහගෙන ඉන්නේ සත්‍යයට ඒකල කියනවා නේ බලන්නකෝ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ නේ කියලා. එන්නේ එළියට එන්නකොට ගහන. එළියට එන්නකොට බයි. එළියට එනකොට මූණට කියලා ගහන. ඔට්ටු ඉද තේරෙනවද? හරි අපි යනවා ඊගාවට. ඒ ප්‍රශ්නේම තව කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ප්‍රථමයෙන් වම දකුණ වශයෙන් මිනිත්තු 20ක් පමණ එසවීම තැබීම වශයෙන් මිනිත්තු 20ක් පමණද එසවීම ගෙන යාම තැබීම වශයෙන් මිනිත්තු 20ක් පමණද සක්මන් භාවනාවේ යෙදෙමි. එෙහිදී මළුවේ ඇති සිහිල් සිහිල් ගතියද තෙත ගතියද උණුසුම් බවද ප්‍රකටව දැනේ. ආරම්භයේදී ඌ වේගය ක්‍රමක්‍රමයෙන් හීනේ වූ බවද වැටහුණි. ගමන් කිරීමේදී විලුඹ පළමුවද ක්‍රමයෙන් ඉදිරියට ඇඟිලි දක්වාද පාදය පොළව මත යැවෙන බව දැනුනි. වම දකුණ වශයෙන් මානසිකාරයෙන් තොරව මිනිත්තු කිහිපයක්ද ගමන් ගමනේ යෙදුණෙමි. ইহත ලක්ෂණ එහිදී ප්‍රකට ලෙස දැනුනි. මෙලෙස සක්මන් භාවනාවේ භාවනාවේ යෙදීම නිවැරදිද? පෙරුවන් සරණයි. ඔය ආරම්භයක් කරගෙන තිනවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වම තිනකොට දක්න දන්නවා දකුණු තිකට දන්නවා මේ විදිහට තමයි අපි ආරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්නේ නැත්තම් භාවනාව එක දිගට පවත්න්නේ. ඉතින් පවත්වාගෙන යන ගමන් මේසා ආයාසයෙන් මේසා මෙනෙහි කිරීමකින් ඇති කරගත්ත මේ වැඩපිළිවෙල අනායාසයෙන් මෙනෙහි කිරීමකින් තොරව සම්පූර්ණ ඇඟ විසින්ම ඇඟ සක්මන් කරන මට්ටමට යනකම් ගියාට පස්සේ තමයි ඔය තැම්පත් වීම පටන් ගන්නේ. එහෙම නැත්නම් සංහිඳියාව සංසිඳීම පස්සම්භණය පටන් ගන්න ඉතින් ඒකට කියනවා වශී කරගන්නවායි කියලා මේ තටමලා දඟලලා ආයාසයෙන් කෝඩු ගති කෝල ගති තියෙනකන් කවදාකවත් tempත් වීමක් වෙන්නේ ඉතින් එකම සක්මනේ බොහෝ කල් භාවනා කරලා කරලා සක්මන් කරලා කරලා ඉන්නකොට අනායාසයෙන් උනන්දුවකින් එහෙම නැත්නම් මෙහෙවීමකින් තොරව සක්මන් කරන ගමන් ඒක දිහා පිට කෙනෙක් වගේ බලාන ඉන්නකොට වම දකුණත් පේන්න පුළුවන් නැත්නම් gediya වශයෙන්මයි දකින්නේ. මුළු ඇඟම ඇවිදිනවා. ඒක දිහා බලන්නේ හේමම ඒකට තැම්පත් වෙන්න ඇරියොත් අර ඉස්සල පරියන්කොල විස්තර කිව්වා වගේ තමයි තේරෙන පටන් අරගෙන ඒකට කරන ආයාසයකට කරන යදවුම ඉන්ධන දවන ප්‍රමාණය අඩු වෙලා ඇවිදීම බොහොම කාලයකට පස්සේ සමබර වෙන්න පටන් ගන්නවා. අපි හිතාමතා ඇවිදින හැංගම වේලාවකම රඟපානවා. අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අනේ හරිම තාලෙටයි කියලා හැම වෙලාවෙම රඟපෑවනේ මේකෙදි කොච්චර වෙලා යයිද කියලා හිතන්න මේ ඇඟට අක්මන් කරන්න දෙන්න ඇඟට ඕන විදිහට ඇඟට සක්මන් කරන්න දෙන්න අපි කොච්චරක් උදේකලා වෙන්න ඕන කොච්චරක් විශ්‍රාම වෙන්න ඕනද කොච්චරක් විවේක වෙන්න ඕනද gedara kem පරිසරයක් නැහැ. මෙහි පරිසරයක ඇවිල්ලා මේක කරන තාක්කල් හුදකලා වෙන්නෙත් නැහැ. ඉතින් ඒක කරලා කරලා කරලා හුරු වෙන තරමට යනකම් කරගත්තොත් මුළු මහ පොළවම සක්මන් මළුවක්. පොළොව මහි කාන්තාවම සක්මන් මළුවක්. අපි ඒක දැන් ගෝලීය උණුසුම් කරන එකටපත් කරලා මේක කුණු කරලා ඉවරයි. පරිසර දූෂණය කරලා ඉවරයි. පුංචි ආසාවක් නෙමෙයි අපි ළඟ තියෙන්නේ. පුංචි තෘෂ්ණාවක් නෙමෙයි පොළවේ යට තියෙනවත් හාරලා අරගෙන කාලා ඉස්සරහිට પરම්පරා ගානකට ආයේ වසන්ඩ බැරි තරමට වණ කරලා තියෙනවා. තක්මන් මලුවක් කරගෙන නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ගෙවල් වලට ගියාට පස්සේ හරි මේ පොළොව මහීකාන්තාවට ප්‍රේමකරනද මහා පොළොවේ සපත්තු දෙරෙප්පු නැතුව පයින් ඇවිදින්න ඕනකන සියලු ශක්තියින් එකේ තියෙනවා. දැන් හැදෙන උන්ට පොළොවේ පයින් ඇවිදින්න ලයිසන් නැහැ. කොළඹ හදලා තියෙන විශාල වැලිමලු ඔක්කොම ලන්නේ කික් සපත්තු දාගෙන ලෝකේ තියෙන හොඳම සපත්තු දාගෙන අරකේ ඇවිදිනවා නිකන් රජ්ජුරුවලු වගේ. පොළොමයි ගන්නවා බඩ බඩාතු ආ ගන්නවා නේ මේ මේක අමන යන්න තේරෙන්නේ නැද්ද මේ සපත්තු සිරප් නැතුව ඇවිදින එකේ තියෙන සැප. එකෙකුට නෑ. එකෙකුට නෑ. එකෙකුට මහ පොළොවේ පයින් යන්න ලයිසන් නෑ. මේ සක්මන් කරනවා කියලා කියන්නේ පොළොවේ පයින් යන්න ලයිසන් නැරන් දෙනවා. එදාට තේරෙන පටන් අර ගන්නවා මේකේ මොන තරම් සාන්තියක් තියෙනවා. ඉතින් එහෙම විශ්‍රාම වෙනකම්ම තව ඉදිරියට යන්න ලැබේවා කියන එක තමයි කියන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට වම්හා දකුණු වම්හා දකුණු ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මේ අවස්ථාවේ පාදයන් විලුඹ ප්‍රදේශයෙන් පොළවේ ගැටීමත් පාදයන්හි අයින දිගේ වාරයක් ක්‍රියාත්මක වී අවසානයේ ඇඟිලි තුඩු වලින් ජවයක්ගෙන පාදය පොළවෙන් ඉහළට එසවෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. තවද සිරුරේ සමබරතාවය බිඳී සිරුර එක් දෙසකට ඇලවෙන අවස්ථාවලදී පාදයේ ඇඟිලි ප්‍රදේශයේ වම් හා දකුණු ප්‍රදේශයන්ට ඒ ඒ අවස්ථාවලට අනුකූලවම වැඩි බරක් පැටවෙන බව නිරීක්ෂණය කළෙමි. එනම් සිරුර වම් පැත්තට ඇලවෙන අවස්ථාවවලදී පාදයේ සුලඟිල්ල ප්‍රදේශයේ වැඩි තෙරපුමකුත් සිරුර දකුණු දෙසට ඇලවෙන අවස්ථාවවලදී මාපට ඇඟිල්ල ප්‍රදේශයේ වැඩි තෙරපුමකුත් වශයෙන්ි. තවද වැලි සහිත ප්‍රදේශවලදී පාදයේ සාපේක්ෂව පොළව තුල එරී යන ආකාරයත් මේ අවස්ථාවේදී පාදය පොළවට වඩා තද බවින් යුක්ත බවත් එනම් පොළොවේ ඇති සාපේක්ෂ ලිහිල් බවත් නිරීක්ෂණය කළෙමි. තවද පොළොවට හිරු එළිය වැටී ඇති ස්ථානවලදී පාදයට දැනෙන උණුසුමත් අනෙත් තැන්වලදී දැනෙන සිසිල් බවත් පිළිබඳ අවධානයෙන් පසුවිමි. නමුත් මේ ආකාරයට වැඩි වේලාවක් සිත එකඟව තබාගෙන සක්මනේ යෙදීමට අවස්ථාවක් නොලැබේ. පියවර කිහිපයකින් පමණ සිත විසිරියයි. නමුත් ටික වේලාවකින් සක්මන් කරන බව හැඟී යයි. මේ සඳහා පාදයක් තබන විට විලුඹ ප්‍රදේශය පොළවේ ගැටීමේදී ඇතිවන කම්පනය උපකාර වේ. එමගින් නැවත යථා ස්වභාවයට සිතපත් වේ. සක්මනකින් පසුව පර්යංක භාවනාවට අවතීර්ණ වූ විට පළමු විනාඩි දෙක තුන අතර කාලයේ සිත ඊටා හොඳින් හුස්ම රැල්ල කෙරෙහි යොමු වී පවතී. මෙම කාලය තුලදී ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වේ. නාස් තුඩෙහි වාතයේ වැඩි නාසයේ ඉහළ කෙළවරේ වදින වාතය ඉන්පසු පපුවට ඇතුල් වීම මෙහිදී නිරීක්ෂණය කළෙමි. ප්‍රාශ්වාසයේදී නිරීක්ෂණය කළ නිරීක්ෂණය කළ හැකි වූයේ වාත ප්‍රවාහය නාස් තුඩෙහි වදින විට ඇතිවන සංවේදනය පමණි. එමෙන්ම ආශ්වාස වාතයේ ඇති සිසිල් බව නාස්කුහරය පුරා පැතිරී යන ආකාරයත් ඉන්පසු ඊතා කෙටි කෙටි වාරයකින් අනතුරුව ඇතිවන ප්‍රාශ්වාසයේ වාතයේ ඇති සාපේක්ෂ උණුසුම් බවත් එය හේතුවෙන් නාස්තුඩ අග උණුසුම් වී යන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. නැවත ආශ්වාස කරන විට මෙසේ ඇති වූ උණුසුම් බව නැති වී සිසිලස පැතිරී යන ආකාරය පිළිබඳව අවධානය යොමු කළෙමි. නමුත් මේ ආකාරයට සිහිය පවතුනේ ඊටමත් කෙටි එනම් විනාඩි දෙක තුනක පමණ කාලයකි. ඉන්පසු සිත විසිරී යයි. නැවත ටික වේලාවකින් සිත අරමුණේ අරමුණේ තබාගත හැකි වුවත් ආස්වාස දෙකක් තුනක් නැවත විසිරී යයි. මම මේ අවස්ථාවේ දැස් ඇර ටික වේලාවක් සිටින පරිසරය දෙස සිහිය පවත්වා නැවත දැස් පියාගෙන හුස්ම දෙස අවධානය යොමු කරමි. මට ඇති ගැටලුව නම් මෙසේ දැස් හැර වර්තමාන తත්වයේ පිළිබඳ සිහිය පවත්වා නැවත භාවනාවෙන් යෙදීම නොකල යුතු දෙයක්ද නැතිනම් දැස් පියාගෙන සිටියදීම විසිරී ගිය සිත මූලික කර්මස්ථානයට යෙදවිය යුතුද යන්නයි. තෙරුවන් සරණයි. මේ දෙකම කරලා බලන්න බොහෝ විට දක්ෂකම නම් ඇසරින් නැතුව කරන එකයි ඇසරේ කියලා තද බල පාඩුවක් නෑ මේක යන්නේ ඉස්සරහට Tamanට අතවාසිය එන ගමනක් ඒ නිසා මේකෙන් ඊතර හානියක් වෙන්නේ නෑ කෙසේනොත් වඩා හොඳ ක්‍රමේ නම් ඇසරින් නැතුව කරන එක කියන එක තමයි කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාව ආනාපාන සතිය වඩද්දී හුස්ම රැල්ලට අවධානය යොමු කර මෙනෙහි කරනවා විනාඩි 20ක් පමණ යන විට නොදැනුවත්වම නිදිමත ගතියක් ඇතිවේ. ඒ බව දැනගෙන හුස්ම මෙනෙහි කළත් නැවතද නැවතත් නිදිමත ඇතිවේ. මේ සඳහා මා කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. මේ නිදිමත ගතිය තමයි යෝ නොදැනීම තේරුම් ගන්න පටන් ගන්න තැන. ඒක නිසා එතෙන්ට යනකොට මේ නිදිමත එනකොට හුද්ද අවදි භාවයකින් සූදානම් ශරීරකින් හිටියොත් මේ උඩු හිතේ ඉඳලා යටි හිතට භාවනා බස්සන් හදන තැන කියලා හිතා ගන්න. ඉතින් ඒක නින්දට වැටුනොත් අවස්ථාව පැහැර යනවා. නමුත් ලක්ෂ වාරයක් දෙනවා. ආයසරයක් ලක්ෂ වාරයක් දෙන. එතකොට ඒ නින්ද යගෙන එන බව දැනුණා නම් දිනලා. එතකොට හොඳ අවදිකෙන් බලන් හිටියොත් නොදැනීම තේරුම් ගන්නට පටන් ගන්නවා. දැනීම තේරුම් ගත්ත කෙනා නොදැනීම තේරුම් ගන්න පටන් ගන්න අතරමැදදී ඔන්න වගේ මල්ලෙන් ගහිල්ලක් කරනවා නිදිමත කියලා. ඒක නිදිමතම නෙවෙයි සමාලාට හිත දීන භාවයටපත් වීම, සැඟවි ගැනීමක් අන්න එක පැහැර හරින්න නැතුව අල්ලගන්න ලෑස්තිලා යන එක තමයි එකම ක්‍රමය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික උපදේශවලට අනුව ආනාපානය නිරීක්ෂණය කරමි. එය ඇතුල්වීමක් හා පිටවීමක් ලෙස මෙනෙහි කරමි. සුලන් ධාරාවක් වැඩිගෙන යාමක් ලෙස එය වටහා ගතිමි. මේ ලෙස භාවනා කිරීමට පටන්ගෙන අවුරුද්දක් දෙකක් ඇත. දිනපතා යම් හෝ වේලාවක් කිරීමට උත්සාහ ගතිමි. මුල් කාලවලදී වේදනා ශබ්ද සිතුවිලි වලින් බොහෝ බාධා විය. දැන් ඒ බාධා ඊට අඩුය. සමහර දිනක තවමත් සිතුවිලි වලින් බාධා ඇත. ආනාපාන සතිය හුස්ම 20ක් 30ක් පමණ පැවැත් වූ පසු බොහෝ වේලාවක් කුමක් කළාදැයි නොදැනෙන තත්වයක් ඇත. නිින්ද නොගිය බවද දනිමි. එහෙත් හුස්ම දැනේද නැත. සිටිය තැන ගැන අවබෝධයක් නැත. නැවත සිතාමතාම ආනාපානයට පැමිණේ. මේ తত্ত্বය පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක දෙක පරියන්කක විස්තර තිබුණා නම් ඊට වැඩි ලේසි මේ ගොඩාක් විස්තර වශයෙන් සඳහන් කරලා තියෙන කොහොම නමුත් මෙතනත් ඉංගියක් ඇවිල්ලා තියෙනවා. නොදැනෙන දැන්න ගිහිලා තියෙනවා ඒ බව දන්නේ. අවදි වුණාට පස්සේ දන්නවා හිටපෙකේ ආනාපාන තිබිලත් නැහැ නිින්දත් නැහැ කියලා. ඒ නිසා අනිත් දවසේ මේ අවදි වුණාට පස්සේ දැනගන්න එක ඒ නොදැනෙන තැනට යන්න ඉස්සල්ලත් පෙන්වන ලකුණු වගේක් තියෙනවා. පෙරනිමිති වගේක් තියෙනවා. ආන්නේ පෙරනිමිති අවදු වුණොත් Tamanට කවදා හරි මේ නොදැනීම පිළිබඳ දැනීම. මේක හරියට කියන්නේ හීනෙකට අවදි වෙනවා වගේ. එතන නින්දට අවදි වෙනවා වගේ කියලා. ඒක සාමාන්‍ය ව්‍යාකරණ උකුල නෑ. නමුත් මේ භාවනා පොත්වල ලියලා තියෙන එකයි. මට නින්ද කියලා තියෙන බව නින්දේදී දන්නවයි කියලා හිතන්නේ. අන්නේ වගේ මේ නොදැනීමටපත් වීම පිළිබඳ දැනීමක් මනසේ තියෙනවා. බය වෙන්නේ නැතුව අන්න එකට අවදි වෙලා යන්න. ඒක ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ඒකට කිව්වේ මේකට ලෑස්ති වෙලා යන්න කියන එක තමයි ඉස්සල ප්‍රශ්නටයි මේකටයි දෙකටම කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුරුදු කරමි. ඇතුළු වන සහ පිටවෙන හුස්ම දෙස බලා සිටිමි. නාසයේ අග හුස්ම දැනේ. ආස්වාසය වේගවත්ය, ප්‍රකටය, දිගය. ප්‍රාස්වාසය ඊතරම් වේගවත් නැත. හුස්මේ පීඩනය නාසයේ අගට හොඳින් දැනේ. විනාඩි 10ක් පමණ මේ ආකාරයට පවතී. නාසය අසල හුස්මට ඇතුළු විය නොහැකි තරම් තද ගතියක් දැනේ. හුස්ම නාසයේ අග වදිනවා දැනේ. එහෙත් ඇතුළු වෙනවා නොදැනේ. මෙහිදී සිත විසිරේ. නාසයෙන් කීපයක් නාසයන් කීපයක් මුහුණ කීපයක් ඇතිවාක් මෙන් හුස්ම හෝ නාසයේ අග සොයා ගැනීම අපහසු වේ. ආනාපාන හොඳින් සිදුවන විට හුස්මේ පීඩණය නිසා හිස හිස මුහුණ ආදී ඊතා සියුම් චලන දැනේ. භාවනාව දියුණු කර ගැනීම සඳහා මා කල යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකෙත් ලකුණු පෙන්ලා තියෙනවා. නාසයේ තියෙන තැන මෙරට නාසයවල 10ක් 15ක් තියෙනවා වගේ මූණු 10ක් 15ක් තියෙනවා වගේ ආශ්වාසය වැටෙන්නේ නැහැ. අනිවාර්යයෙන් නොවැටීම දැන් එන්න පටන් ගන්න තියෙනවා. මේ කලබල කරගන්න එපා. ගුඪ ධර්ම නෙවෙයි, গুপ্ত ධර්ම නෙවෙයි. මේ වෙනස ඇති වෙනකොට Taman හැල හැප්පෙන්නේ නැතුව ඇහක් පිට ඇහක් යන මේක දිහාම බලන්න හිටියොත් මේ දන්න දේ නැති වෙන්න ඉස්සෙල්ලා පොඩි පොඩි බහුරු කෝලමගේ අප්පා. ඒ නිකන් ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ Taman ඔද්දල් වෙන්නේ නැතුව බලන්නයි වීර්ය අවශ්‍ය කරන්නේ. ඒකටයි මේ නොදැනීමට දැන ගැනීම නොදැනීමට අවදි වීම පිළිබඳව දැන් මේ ලකුණු පෙන්නලා තියෙන්නේ අන්නික නොසලී ලෑස්තිලා ගිහිල්ලා දී යටින් ගින්දර ගෙනියන්න වගේ සතිය අරගෙන යන්න ඕනේ. දන්න තැන සිට නොදන්න තැන. අන්න එතකොට පේනවා සංසාරේ කවදාකවත් කරපු නැති දෙල්ලමක්, කරමු නැති විනෝදාංශයකට දැන් ගිහිල්ලා තියෙන්නේ. ආයෙ ගන්න ආයෙ දාන්න. ආනේ කරනකොට කරනකොට ඔය මම මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ එනවා විනුවට කළ හැකි විනෝදාංශේ. කළ යුතු අනුග්‍රහය මොකද්ද කියලා තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ තබන විට සිසිලක් දැනුණා. දකුණු පාදයේ තබන විට පාදයේ තද ගතියක් දැනුණා. එලෙස මම මෙතන යයි හැඟෙන ස්වභාවයක්ද දැනුනි. සිතේ සැහැල්ලුවක් දැනුනි. ඒ සැහැල්ලුව මත එකතැන නැවතී භාවනා කරන්නට සිතුනි. සක්මන් මළුවේ එසේ විනාඩි කිහිපයක් සිටියෙමි. කුමන බාධාවක් පැමිණියද ඒ සිතට අපහසුවක් දැනුනේ නැත. සිතේ පවතින සැහැල්ලුව නිසා සක්මන් භාවනාව කරද්දී සිතට බාධා නොපෙමෙනෙන බව දැනේ. මා කුමක් කළ යුතුදැයි පහදා දෙන්න. බුදු සරණයි. ඔය මේක එක එක නතරලා ඉඳ හිතනවා, අත් දෙක වහන්න හිතෙනවා, ගොඩක් දේවල් හිතෙනවා. මේ හැම දෙයක්ම අර යන හැල්ම බාධා කරනවා. මේ කිරුවා කියලා අපරාධ නෙවෙයි, පව් නෙවෙයි. නමුත් පුළුවන් තරම් බලන්න මේ වගේ දිගෑරීගෙන යනකොට ඒක හේම යන්නරින්න මමයා දාන්න නැතුව, මම හිතන්න නැතුව, මං චේතනා කරන්න නැතුව, මං අදිෂ්ඨාන කරන්න නැතුව යන්න ඇරියොත් ඔයිටදී තව දශම ස්ථානයක් ඉස්සරහට යන්න පුළුවන්. අනිත් දවසෙත් එහෙම කරන්න ඒ වගේ පරියන්කේ සක්මනේදී මේකට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඉතින් විවිධ පරිේශන තෘෂ්ණාවල් එනවා. කරබැලීමේ ආසාව නරක නෑ. ඒක මේ පොඩි එකෙක්ගේ දත් වෙනකොට ඌ අඟුරු කෑල්ලක් හම්බුණත් කනවා, ඉටිබන්දමක් හම්බුණත් කනවා, කටේ ඕනේ කුරුමිනේ දැක්කත් හපලා කනවා. ඒක ඉතින් දත් වෙන ගතිය ලකුණක්. ඉතින් මේ වගේ යනකොට මේ කොයි දේ කරා සතිය කැඩෙන්නෙත් නැහැ. ඒක ඊගාව ප්‍රශ්නේ. ඒ නිසා මේ පරිේශන කරන්න බෑ බාධා නොකර හැල්ම යන්න දෙන එක තමයි දක්ෂකම කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනාව ඊයේ පරිදි මම සක්මන් භාවනාවේ නනතුරුව පරියංක භාවනාවට වාඩි වී ආනාපාන භාවනාව සිත යොදා යොදවනවා විනාඩි භාවනාවට වාඩි වී ආනාපාන භාවනාව සිත නොයදවා වාඩි වී සිටින මානසිකාරයේ සිටියෙමි. එවිට හිස මුදුනින් කඩුවක් ඇනෙන අයුරින්ද වරක නලල මැද නලියන ස්වභාවයක්ද දැනෙමින් තිබුණි. පසුව එම පර්යංකෙහි පැය එකහමාරක් පමණ පසු මට ඇස් අරින්න සිදුවිය. මා පර්යංකෙහි වාඩි වූ අවුරින්ම සිටියෙමි. මට නිින්ද ගොසින්ද නැතිනම් සමාධිගතව සිටියාද කියා මාහට වැටහීමක් නොමැත. ඒ ආකාරයට අද දින පරියංක දෙකකදීම ඒ අයුරින්ම සිදුවිය. මාහට අනුකම්පා කර මේ පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හිත පිට යන හිත වතුරට ගණ්ඩ බාහිරින් අන්නත්තර වෙන හිත ඇතුළට ගණ්ඩ තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සීල් අරගෙන සුද්ධෘතිය ඇඳගෙන අරමුණක් තියාගෙන කටයුතු කරන්න. අමාරුයි. මොකද හිතේ තරම නන්නත්තරයි. මොකද ඇතුළට ගත්තොත් අපි නොදැක්ක සම්පූර්ණ ලෝකයක් තියෙන ඇතුළේ. ආනපානි ධාරාව වෙන්නත් පුළුවන් නිකන් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව බැලුවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ මමත් එක්ක මම යාළු වෙන වැඩේ තමයි බුදුහාමුදුරු කියලා දීලා තියෙන්නේ. ඒතකොට කිසිම විනෝදාංශයක් ඕනේ නැහැ. ඇහ ඕනෙත් නැහැ රූප ඕනෙත් නැහැ. කන ඕනෙත් නැහැ සද්ද ඕනෙත් නැහැ. නාසය ඕනෙත් නැහැ ගඳ ඕනෙත් නැහැ කට ඕනෙත් නැහැ කෑම ඕනෙත් නැහැ පහසුවක් ඕනෙත් නැහැ ඉන්න බවක්වත් තේරෙන්නේ නැහැ. මේ ලැබෙන අත්දැකීමට කියනවා ආයතන විමුක්ත විඥානයක් නැත්නම් අනින්ජේ ප්‍රතිබද්ධ විඥානයක් කියලා. මුඛයකවත් හිටින්න නැතුව විඥානය අහසේ පාවෙනා වගේ තියෙනවා. අයින් රූප බලනවත් නෙවෙයි කණෙන් අහනවත් නෙවෙයි ඉතින් මේක සමහර වෙලාවට මෙච්චර හම්බ කරන ලෝකේ ඉන්න ධන කුවේරයෙකුටවත් හම්බෙන්නේ නැති ලොකු නිදහසක් තියෙනවා. එනිසා ඒක අතුරට ගියාට පස්සේ ඉතින් කවුරු හරි කියලා දෙන්න ඕනේ මේ මොකද උනේ කියලා. මොකද ඒ තරම්ම සංසාරේ පුරාවට අපි මේ ශරීරයට වෛර කර කර ඉඳලා තියෙනවා. වර්තමාන මොහොතේ වෛර කිරීම තමයි අපේ ප්‍රධානම પરමාර්ථය. කවදා හරි එකට ගිය ගමන් සබ්බ කිච්ච සාධාරණ මිත්තා මච්චෝ විය කියලා බුදුහාමුදුර කියලා තියෙනවා. සියලු කෘත්‍ය සම්පාදනය කරන මිත්‍ර අමාත්‍යවරයෙක් වගේ මේ සැප දෙනවා. ඉතින් අපි දවස පුරා මේ කරන වැඩත් ශරීරයට අවශ්‍ය කරන නියම සැපත් නැත්නම් අත්ත කුසලයක් සම්පූර්ණ ලෝක දෙයක්. සානපණ හරහවෝ ඉන්නේ ඉරියව්ව හරහවෝ සක්මන් කරනවා ඒක දැනගෙන හෝ කරනකොට හිත ඇතුළට ආපු තරමටම හැදිච්ච ගතිය තියෙනවා. හික්මිච්ච ගතිය තියෙනවා ශික්ෂිත ශික්ෂණ ගතිය තියෙනවා අසහනීතර ගතිය තියෙනවා නිර්මල ගතිය තියෙනවා නික්ලේශී ගතිය තියෙනවා ආතතියක් නැති ගතිය තියෙනවා ඉතින් ඒක නිසා මේ දෙක පෙන්නන එක විතරයි බුදුහාමුදුර අපිට කරන්නේ කැමැති එක වැඩි වෙලාවක් ගතකරනද මේක මේ ඉටිබන්ධව දෙකොණෙන් පත්තු කෙරුවා වගේ නදියන එකද නැත්නම් අතුලට හිත තියාගෙන ඉන්න එකද කියන එක තමයි යෝගාවචරය තේරුම් ගන්න තියෙන්නේ ඒ දේ නැවතත් කියනවා පිට කෙනෙක් තේරුම් කරලා දෙන්න ඕනේ තරම් අපි අමනයි පිට කෙනෙක් තේරුම් කරලා දිය යුතු තරම් අපි අවිද්‍යාවේ ගැලිලා ඉන්නේ නිසා මේක ඇතුලේ තියාගන්න කරන ප්‍රයත්න කරන්න කරන්න මේක හැප්පෙන්නේ නැතුව යන්නම බෑ අනිවාර්යයෙන්ම කවදා හරි මේක දකිනවා දැකපු දවසේ තේරෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා නිසා ඒකට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසර මම සක්මන් භාවනාවේ යෙදුණු මුල් දින මට වම දකුණ ඇරෙන්නට වෙන කිසිවක් මෙනෙහි කළ නොහැකි විය. ඉන්පසු දැන් මට ඔසවනවා, තබනවා, තියනවා දැනුනි. එසවීමට වීරියක් අවශ්‍ය බවක් දැනුනි. ස්වාමින් වහන්සේ හෙට දින අප මෙතනින් සමුගන්නවා. එහෙත් මෙය තව තවත් වැඩි දියුණු කර ගැනීමට කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. ඉතින් එතකොට මට මෙහෙම ප්‍රශ්නයක් වර්ණගන්න හිතෙනවා. එනකොට දීප උපදේශ මත මේ සක්මන් කරලා යම් යම් ප්‍රදේශවල තියෙන මේ දැනීම නැත්නම් වම දකුණ වශයෙන් දැන ගැනීම ආපහු ගෙදර යනකොට Taman දැනගත දේ ප්‍රශ්නයක් වෙයිද උත්තරයක් වෙයිද කියලා මට දැනගන්න කැමති මේ ලියපෙ කරා. මෙහිදී එකතු කරගත්ත දැනුම Tamanට ආපහු ගෙදර යන්න බැරි යාති ප්‍රශ්නයක්ද මතුවලා තියෙන්නේ. නැත්තම් ගෙදර ගියාට පස්සේ මම දැන් කරන්න ඕන දේ මේකයි කියන උත්තරයක්ද ලැබුණා කියලා දැනගන්න ආසයි මේ දවස් දෙක තුනම. මගේ ප්‍රශ්න ටික බරපතලයි මම හිතන්නේ ඒක නිසා උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙන උත්තරයක් නම් තහවුරු කරගන්න. පුළුවන් තරම් තහවුරු කරන තහවුරු කරනකොට Tamanට ඊගා උත්තරේ හම්බ වෙනවා. මේක ප්‍රශ්නයක් නම් ඉතින් මං කනගාටු වෙන අපරාධ නිසන්වනේ ඇවිල්ලා ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. භාවනා කළ ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා කියලා විතරක් කියතයි. ඒක උත්තර දෙන්නේ නැති නිසා පීගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ මා අද පාන්දර සක්මන් භාවනාවෙන් වම දකුණු වශයෙන් පාද තබමින් තබමින් සක්මන් කළෙමි. එවිට වම් පාදයේ තබන විට පහේ මාපට ඇඟිල්ල සහ යාබද පතුල පොළවට තදින් ස්පර්ශ වන බව දැනුනි. දකුණු පාදයේ විලුඹ තදින් පොළවේ වදින අතර සුලගිල්ල සහ ඊට යාබද කොටස තදින් පොළවට තදවන බව දැනුනි. මෙසේ මෙම වම සහ දකුණු පාදයන්හි වෙනස්කම් මෙනෙහි කරමින් සක්මන් කරන විට හිත සමහර විටකදී වෙනස් වුවද එය තුලින්ම පාද ස්පර්ශය ගැන දිගටම සිත පවත්වාගෙන යාමට හැකිය. මෙසේ සක්මන් කරන විට හදිසියේම තවත් කළු පැහැති වැටක් ආසන්නයට ළඟා වී ඇති බව දැනි එහි හැප්පීමට සූදානම් වී ඇති බව දැනුනි. හිත ගැස්සී නතර විමි. ඒ සමගම එම ඡායාව යාබද මළුවේ සක්මන් කරන අයගේ ඡායාව විදුලි ආලෝකය නිසා මා හරහා ගමන් කිරී කර ඇති බව පැහැදිලි විය. නැවත සක්මන් භාවනාව ආරම්භ කළෙමි. මේ පිළිබඳව සුදුසු කමටහන් ලබා දෙනසේක්වා. එක දිගට පියවර 20ක් 30ක් පමණ හිත එකඟතාවය තබාගෙන නිරීක්ෂණය කළ හැකිය. ඒ මේකෙත් ඇත්තටම උපදෙස්දිය යුක්ක් නැහැ. පසුගිය දවස්වල හරියන්නේ නැති විදිහට දැන් ටිකක් ඇවිදින්න පුළුවන්. 20ක් 30ක් පුළුවන් නම් 30ක් 40ක් කිරීම සඳහා කුමක් කළ යුතුද? නැත්නම් මේක තව දිගට පැවතීමට කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. සිතුවිලි තිබියදීත් වම දකුණු පාද තබමින් සක්මන් කළ හැක. පාදයේ තැබීම වැරදුන විට පියවර දෙකකදී හෝ තුනකදී නැවතත් වැරදි වැරදි බව දැනේ. නැවතත් සිහියෙන් සක්මන් කරමි. මේ ක්‍රමය නිවැරදිද? පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය ඇතුල්වීම පිටවීම ලෙස මෙනෙහි කරමි. ඇතුල්වීම ගොරෝසු ලෙසද පිටවීම විසිරී යන ලෙසද දැනේ. ඇතුළු වීම සිදු වාට පසු නතර වීමකින් පිටවීම පටන් ගන්නා බව දැනේ. යම් අවස්ථාවල කෙටි ආස්වාස යම් වේලා වේලාව දිග ආස් ආස්වාස දැනේ. ශරීරයෙන් දැඩි රස්නයක් දැනේ. මුළු ඇඟේම දාඩිය ගැලීමක්ද සිදුවේ. සිත සිත සිත එවිට සිත පිට ගියා ගියත් නැවතත් මෙනෙහි කිරීම කළ හැක. විටක පරියංකයේ සිටින්නේ දැඩි ආයාසයකිනි. විටක පරියංකයෙන් නැගිටීම උත්සාහ කළද නැගිටීමට නොසිතේ. පරියංකේ සිටින නොයි සිටින අවස්ථාවලදී සිදුවන දේවල් දෙවැන්නෙකු ලෙස දැනේ. මෙහෙම වෙන්නේ යයි. කරුණාවෙන් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකට කියන්නේ ඉතින් බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න. ඒකට දකින්න ඕන දේ පේනවා. සක්මණේදී අහලා තිනවා මේ යන ක්‍රමේ හරිද කියලා. වෙන්දට වැඩිය සක්මණේ පියවර ගන්න වැඩි වෙනවනම් සතිය වැඩි වෙනවනම් ක්‍රමේ හරි. ඒතර තව තවත් විස්තර දැනෙන්න හම්බෙයි. ඔය වගේ බලන්න පටන් ගත්තොත් ගොඩාක් දේවල් පේනවා. ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඊයේ සවස කමඨහන් සාකච්ඡාවෙන් පසු උඩ මළුවට ගියෙමි. සිතට අරමුණු නොගෙන මද වේගයකින් සක්මන් කළෙමි. දෙපා මුල මැද අග පොළවේ ස්පර්ශ වීම නිරීක්ෂණය කළෙමි. මුලින් විලුඹද, පසුව යටිපතුලද, මැද අයින් පෙදෙසද, ඉන්පසුව ඇඟිලි වලට පිටුපස මස්පිඩු අවසන ඇඟිලි පොළවේ ස්පර්ශ වනු වැටහුණි. ඉන්පසු ඔසවනවා, තබනවා යයි මෙනෙහි කළෙමි. දකුණු පස පොළවේ තදවන විටම වම් විලුඹ එසවෙනු දැනුනි. ඒ ඔස්සේ මෙනෙහි කළෙමි. අනෙක් පායටත් එසේ දැනුනි. වැල්ලේ දැනෙන සිසිලසත් උණුසුමත් විලුඹ හා ඇඟිලි එරෙන තැනුත් නිරීක්ෂණය කළෙමි. එහිදී උණුසුමට වඩා සිසිල පායට සුවයක් උනි. ඔසවනවා, නවනවා, යවනවා, හෙලනවා, තබනවා, තද කරනවා යයි මෙනෙහි කරමින් සක්මන් කරන විට කලින් අවස්ථාවේ විලුඹ මුලින්ම පොළවේ ස්පර්ශ වුවත් මෙහිදී මුලින් ස්පර්ශ වූවේ පා ඇඟිලි බව වැටහුණි. දෙවනුව ඇඟිලි පිටුපස මාංශ පේශීද පතුල පැත්තද අවසන විලුඹද පොළවේ වදිනු දැනුනි. නොකඩවා පා දෙකම මෙසේ නිරීක්ෂණය කළමි. මෙහිදී මුලින් විලුඹ එසවි අවසන බිම වදින්නේත් විලුඹම බව නිරීක්ෂණය කළමි. සක්මන කෙළවර හැරෙන වක්‍රාකාර අවස්ථාවේදී පාදයේ එකවර සමතුලිතව බිම තැබෙන බව නිරීක්ෂණය කළමි. වම් පාදයේ සිට දකුණු පාදයේ දක්වා පියවර දිග බවත් දකුණත් වමත් අතර පියවර කෙටි බවත් වැටහුණි. පසුව එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට වැල්ලේ එරුළු පා සටහන් නිරීක්ෂණය කළෙමි. අඟලක පමණ වෙනසක් දුටුවෙමි. දකුණු පාදයේ මදක් වේගයෙන් ගැස්සී ගමන් කරන බවත් වම් පාදයේ ඊට වඩා වේගයේ මදක් අඩුවෙන් ලතාවකට තැබෙන බවක් දැනුනි. මේ අනුව වම් පාදයේ දකුණට වඩා සුළු වශයෙන් කොට බවත් වැටහුණි. ඉහත සඳහන් කළ එක්වන අවස්ථාවේ සිට අතරවන අවස්ථාව මෙනෙහි කිරීමට මාරුවන විට ට්‍රැක්ටර් ගමන් කරන ශබ්ද, හයියෙන් ඇසෙන කටහඬ ශබ්ද, සතුන්ගේ කෑ ගැසීම් ආදී බාහිර ශබ්ද ඇසුනි. සිත විසිරුණ බව වහා වැටහුණි. නැවත පියවර අවධානය පියවරට අවධානය ගිය විට ඒ ශබ්ද ගැන හැඟීමක් නැතිව ගියේය. බාහිර පරිසරය සිතෙන් නිවත් විය. පියවර 6කට මෙනෙහි කරමින් සක්මන් කරන විට දකුණු පාදයේ පිටුපස දන හිසට පහලින් මස්පිඩු වේදනාවක් දැනුනි. වේදනාවක් වේදනාවක් ලෙස මෙනෙහි කරමින් සිටින විට සක්මන් පියව පියවරට තිබූ අවධානය මගහැරුණි. සුළු වේලාවකින් වේදනාව නැති වී නැවත පියවරට අවධානය යොමු විය. මෙයට කලින් සක්මන් කළ සෑම අවස්ථාවකදීම සිත ඊට බලෙන් පොළඹවාගෙන සිටියෙමි. විනාඩි 15ක් 20ක් යන විට සක්මන එපා වී පර්යංකයට සිත දිව යයි. නමුත් මේ අවස්ථාවේදී ඔබ වහන්සේ දෙස දෙසා වදාළ පරිදි සක්මන යනු පැයක් යයි සිතුනි. කාලය කාලය ගත වෙනු දැනුනේවත් නැත. සිතට කයට සමාවන්න. නමුත් මේ අවස්ථාවේදී ඔබ වහන්සේ දෙසා වදාළ පරිදි සක්මන යනු සැපයක් යයි සිතුනි. කාලය ගත වනු දැනුනේවත් නැත. සිතට කයට ඊතා සුවදායක සැහැල්ලුවක් දැනුනි. අද දින අලුයම ඉහළ මළුවේ සක්මන් කෙරුවෙමි. ඉහතින් දැක් වූ කරුණු මේ අවස්ථාවේදීදී නිරීක්ෂණය කළෙමි. ඔසවෙමි යවමි තබමි මෙනෙහි කරද්දී දකුණු පාදය පොළවෙන් ඉහළට ඔසවද්දී වම් පාදයේ පතුලට සිරුරේ සම්පූර්ණ බර දැනුන අතර සම්පූර්ණ පතුලම පොළවහා දැඩිව ස්පර්ශ විය. දකුණු පායේ විලුඹ පොළවේ ගැටි පහත් වීමේදී වමෙන් දකුණට පියවර මාරු වීමේදී වැඩි බරක් වම් පාදයේ ඇඟිලි හා ඇඟිලි පිටුපස මස් පිටුවලට ලැබෙන බව නිරීක්ෂණය කළමි. ඒ අවස්ථාවේදී ඇඟිලි හා ඒ පිටු ඒ පිටුපස මස් පිටුවල සිව් වේදනාවක් දැනුනි. ඉදිරියට පියවර තැබීමේ එක් අවස්ථාවකදී සිරුරේ බර දෙපා වලට සමබරව බෙදෙන ලෙසක් දැනුනි. ඒ අවස්ථාවේදී ඉදිරි පායේ විලුඹත් හා පතුලෙන් අඩක් පිටුපස පායේ ඇඟිලි හා ඊට පිටුපස මස් පිඩුත් පොළවට තද වී තිබෙන අයුරු නිරීක්ෂණය කළමි. එක් යටිපතුලක ඉදිරි හරි අඩක් හා අනෙක් යටිපතුලේ පිටුපස අඩක් බැගින් පොළවට ස්පර්ශ වී තිබුණි. මෙසේ නිරීක්ෂණය කිරීමට හැකි වූයේ ඊතා සෙමින් සක්මන් කරද්දීය. වරක මා පිටුපසට සක්මන් කර බැලුවෙමි. මෙහිදී දෙපයේම පළමු අවස්ථාවේදී පොළවේ ස්පර්ශ වන්නේ ඇඟිලි හා පිටුපස මාංශ පේශී පමණි. මෙය ඊටම පමණක් පොදු අත්‍යන්ත ලක්ෂණයක් බව වැටහුණි. ඉදිරිපසට යමින් කරන සක්මනට වඩා මෙහිදී දන හිස පහළ පිටුපස මාංශ පේශී හොඳින් ඇදෙන බවක් වැටහුණි. තවත් වරක සක්මන සෙමින් හා වේගයෙන් යන දෙයාකාරයෙන් කරද්දී පොළවේ දෙපා ස්පර්ශ වන අන්දම නිරීක්ෂණය කළෙමි. එකක් බිම තබද්දී අනෙක එසවීමට පටන් ගනී. මෙහිදී දෙපයේ ඇඟිලි පමණක් එකවර පොළවේ ගැටී තිබෙනු වැටහුණි. ඒ විශේෂ ලක්ෂ ලක්ෂණතාවයක් බව හැඟිනි. 13 වන 13 වන දින මේ ස්ථානයට එන විට සිටියාට වඩා මනා කායික නිරෝගීතාවයක් දැනේ. තිබූ කොන්දේ වේදනා දනහිස් කැක්කුම් කිසිවක් දැන්නට සිතටත් මහත් සුවයක් ප්‍රීතියක් සැහැල්ලුවක් දැනේ. මා ඉහතින් සඳහන් කළ මට දැනුණ දෑ අනුව මේ සක්මන් භාවනාවේ ආරම්භයක්ද මා ඉදිරියට කුමක් කළ යුතුදයි පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. මේ ඔබ වහන්සේගේ අවසාන ආත්ම භාවය වේවායි මා කළ සියලු කුසල් අනුමෝදනා කොට පතමි. නිවන් සැප ලැබේවා. ඉතින් මෙච්චර විස්තර කියන්න ඕනේ නැහැ මොකද වෙන්නේ කියලා දැනගන්න ඒ නිසා ඒවා ලියනකොට එක සක්මනක විස්තර කිව්වනම් පැහැදිලි වෙනවා. ඉතින් ඒක උනන්දු කරන දෙයක් උනන්දු කරවිය යුතු දෙයක්. ඉතින් වැඩි වැඩි වෙලා සක්මන අරගෙන පුළුවන් තරම් ඒ තියෙන ආතතිගත தত্ত্ব සම්පූර්ණයෙන් දුරු වෙලා කයත් නිරෝගී වෙලා වැඩි වැඩියෙන් සක්මන්ට වෙලා ගන්න. නමුත් විස්තර සඳහා කියන අරගෙන තියෙන කාරණා වැඩි. ඒක කරන්න ගියොත් අපිට කමඨාන් සුද්ධ කරලා ඉවර කරන්න හම්බ වෙන්නේ එක සක්මන් වාරයක විස්තර කිව්වොත් කියන්න ඕන කාරණා කියවෙනවා. ඒ නිසා ඉව්වට වැඩිය මේ විස්තර නැවත නැවත කීමේ අඩුපාඩු නතර කරලා කියන්න ඕන ටික හොඳ සාර්ථක පරියන්කයක සක්මනක විස්තර කීමේ තමන්ට කියන්න ඕන ටික සම්පින්දනය කරනවා නම් වඩා හොඳයි. හැබැයි සක්මන උනන්දුවෙන් කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංකයේදී හුස්ම රැල්ල මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ යග වැදෙන බව වැටහුණා. එහිදී හුස්ම රැල්ලේ ඇතුළු වන විට වේගය දිගයි, පිටවන විට කෙටි. තවද මේ ආකාරයට මෙනෙහි කරද්දී මුහුණේ බෙල්ලේ කූඹි දුවනවා වාගේ දැනුණා. මම එයත් මෙනෙහි කර නැවත හුස්ම රැල්ල දෙස බැලීමේදී හුස්ම ඇතුල් වන විට පිටවන වේගය වැඩි වුණා. හුස්ම ඇතුල් වන පිටවන වේගය වැඩි වුණා. මම එය කෙටි කෙටි යනුවෙන් මෙනෙහි කළා. මේ ආකාරය නිවැරදිද යන්න පහදා දෙනු මැනවි. ඊට පස්සේ මෙනෙහි කරාට පස්සේ දිගටම සතිය පැවැත්වීම උනන්දු වෙනවනම් මෙනෙහි කරන ක්‍රමේ හරි. එහෙම නැතු ඒ සතිය කැඩෙන බාධා වෙනවනම් තමයි මෙනෙහි කිරීම නරක සමාට මෙනෙහි කිරීම කවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ඉස්සලා යාලු කරගත්තට පස්සේ මූල කර්මස්ථානය ඊට පස්සේ Tamanට මෙනෙහි කරමින් නැත්නම් මෙනෙහි නොකරමින් කෙසේ නමුත් අරමුණේ වැඩි විස්තර දක්වන්න සුළුවට සමීපව ආසන්න උත්සන්නව පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ තමයි කරන්න ඕනේ. තා ප්‍රශ්න කීයක් තියෙනවද? අපි මෙතනින් නැත කරනවා. මොකද පැය කහමාටත් වැඩි වෙලා අරගෙන තියෙනවා. ඒ නිසා ඒ ඉතුරු ප්‍රශ්න ටික තියන්න අනිත් දවසට අපි හෙටත් මේක වෙලා ගන්නවා. එතකොට දැන් මේ ඔර්ලෝසුවේ වෙලාව සටහන් වෙන්නේ 2:35යි. ඒ 3යි කාලෙ විතර වෙනකන් සක්මන සඳහා අරගෙන ඊට පස්සේ 3යි කාලට අපි එක තියෙනවා. පරියංක භාවනාවක් සඳහා කෙසේ නමුත් ඊයත් එක ඊයත් එක බලනකොට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න වල ප්‍රකාශන වල පැහැදිලි වෙනසක් තියෙනවා ඒක නිසා ශීල දෙනාට මේක ධෛර්යයක් උනන්දුවක් වේවා ඒ නිසා ප්‍රශ්න සාකච්ඡා කරමු නැති අය හිතමනාව කරගන්න එපා තමන්ගේ අනික් සාකච්ඡා වෙච්ච ප්‍රශ්න මාර්ගයෙන් තමන්ගේ පිළිතුරු මේ වෙලාවට කල්පනා කරලා ධෛර්යමත් වෙන්න අපි හෙට එකට වෙලා ගමු.